අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ත්‍රිගල චාරිත්‍රයක් ඇටියට පාස්පතින්දා ආත්ම ධර්ම දේශනාව සඳහායි විලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය ප්‍රාර්ථනා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ පුද්ගලෝ තුච්ඡෝ විවටෝ ඉද භික්කවේ භික්ඛු ඒකච්චස්ස පුද්ගලස්ස න පාසාదికං හෝති අභික්කන්තම් පටික්කන්තං ආලෝකිතං විලෝකිතං සම්බින්ජිතං පසාරිතං සංඝාටිපත්ත චීවර ධාරණං සෝ ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති නප්පජානාති තී ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රාහ්මණ පුරුදු පරිදි ධර්ම දේශනාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ ධර්ම දේශනාවත් කලින් පවත්වාගෙන එන ලද දේශනාවලියට තවත් අංකයක් තවත් පුරුකක් වශයෙන්ුයි ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ දේශනාවලිය සඳහා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සඳහන් වෙලා තියෙන මේ කුම්භ නැත්නම් කුම්භූපම සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් සර්වචන් වහන්සේ මේ දේශනාව සඳහා ආරම්භයක් නැත්නම් ಉದ್ದೇಶයක් වශයෙන් සඳහන් කරනවා පුද්ගලිය ಜಾති හතරක් මේ ලෝකේ සතුඤ්ඤතා ඥාණයට නොවැටෙනවා. ඒක හරියට කල හතරකට උපමා කරලා පෙන්නනවා. එක කලයක් තියෙනවා හිස් කලයක් වහලා කියලා තියෙනවා කලගෙඩි පෙට්ටියක. අනික් කලේ තියෙනවා හිස් ඇරලා තියෙනවා. තව කලයක් තියෙනවා පිරිලා තියෙනවා කලගෙඩි පෙට්ටියකින් වහලා කට වහලා තියෙනවා. අනිත් එක තියෙනවා පිරිලා ඇරලා තියෙනවා. ඉතින් මේ හතර වර්ගයේ පුද්ගලයෝ පෙන්නලා මෙතනදී සරුවචන් වහන්සේ තාරාතිරමක් මෙයාට වැඩිය මෙයා හොඳයි නරකයි පෙන්වීමක් කරන්න යන්නේ නැහැ. අනිත් බොහෝ සූත්‍රවල ඒ වගේ ගුණයක් පෙන්නනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ මෙන්න මේකයි හොඳ ඊට මේකයි කියලා. නමුත් මේ හතරේ ලෝකයේ ඉන්නා වූ පුද්ගල වර්ග හතරක් කලගෙඩි හතරකට සම්බන්ධ කරලා පෙන්නනවා. ඉතින් අපි මෙතෙක් කල පූර පිහිත පූර විවට කියන දෙක තේරුම් ගත්තා. ඒ කියන්නේ පිරිච්ච ඇරිච්ච ඒ වගේම පිරිච්ච වැහිච්ච කියන කොටස් තේරුම් ගත්තා. අද අපි තේරුම් ගන්නට හදන්නේ තුච්ච විවට කියලා නොපිරුණු ඇරිච්ච කලයක්. එහෙම නැත්නම් අපි පිරුණු කලේ කියන කතාව අපි ආප්තෝපදේශයක් හැටියට පෙන්නනවා පිරිච්ච ගතිය සන්තුප්තිකර සම්පත්‍තිකර ගතියක් ඇති. ඒ වගේ අර්ථයක් මේකේ තියෙනවා තුච්ඡ කියලා කියන්නේ පිරිච්ච ගතිය අනිත් පැත්ත පූර්ව කියන පැත්ත අනිත් පැත්ත. ඒ තුච්ඡ විවට පුද්ගලයේ ඉතින් මේ තුච්ඡ විවට පුද්ගලයේ කියලා කිව්වට ඒකච්ඡස්ස පුද්ගල කියලා තිබ්බට මේ භික්ෂුවක් ගැන කතා කරා. ඒක නිසා භික්ෂුත් ආරෝඪ නාමයෙන් හිටියට භික්ෂු සංකේතෙන් හිටියට සර්වජන් වහන්සේවත් ඒ ඒ පුද්ගලයාට භික්ෂුව කියලා කියන්නේ පුද්ගලාරාමයෙන් ආරෝපණය කරනවා ආමන්ත්‍රණය කරනවා. ඒකට හේතුව ඒ පුද්ගලයා තුළ තියෙන මේ තුච්ඡ ගතිය නිසා එහෙම නැත්නම් මේ විවෘත වෙච්ච එහෙම නැත්නම් වසන ලද ඉඳුරන් නැති ගතිය නිසා. ඉතින් ඒක නිසා ඒ සාමාන්‍ය ලෝකයා පැවිදිච්ච නැති කෙනා මේ පැවිද්ද කෙනෙක් කොහොම පීඨනාද කියන එක විවෘත මාත්‍රකාවක්. නමුත් සර්වචනහන්සේ ඒ කෙනාට ඒකත් ඇස්ස පුද්ගල කියන නාමයෙන් තමයි පුද්ගලයෙක් කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඒ පුද්ගලයාගේ තියෙන්නේ ප්‍රසාද එළවන සුළු ඇවතුම් බවතුම් නැහැ. ඒ පුද්ගලයා අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යනකොට පස්සට එනකොට ප්‍රසාද එළවන සුළු ගතියක් නැහැ. ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බලනකොට පැත්ත බලනකොට ප්‍රසාද එළවන සුළු ගතියක් නැහැ. සම්මිංජිතේ පසාරිත්‍රේ අතපය නමනකොට දිගාරිනකොට ප්‍රසාද ගතියක් නැහැ. සංඝාටිපත්ත චීවර ධාරණේ තමන්ගේ දෙවර දෙපට සිවුර අඳිනකොට පාත්‍රය දරනකොට අනිකුත් තනිපට සිවුර අඳිනේ අඳිනකොට ප්‍රසාදේ ලොණු ගතියක් නැහැ. ඉතින් මේ සංඝාටිපත්ත චීවර ධාරණේ කියනකොට ඒක ඉතින් අර පැවිද්දන්ට ආකල්ප පෙන්නනවා. ඉස්සරහා බලනකොට පස්ස බලනකොට ඉදිරි බලනකොට ඉදිරියට යනකොට පස්සට යනකොට අත නමනකොට අත දිගාරනකොට නම් ඉතින් පැවිදි උපවිදි කියලා ભેදයක් හතර දැනගන්න අමාරුයි. ඉතින් එහෙම જાතියක් ලෝකේ ඉන්නවා කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ ඔක්කොමලා මේ වසරලද ඉන්ද්‍රිය සහිත පුද්ගලයෝ විතරක් ලෝකේ ඉන්නවනම් බුදුජාණන් වහන්සේට විඤ්ඤාප්පනවන්න ඕන කමක් නැහැ. ඒ නිසා අපි මේ ලෝකේ ඉන්නා වූ ඉදිරියට යනකොට පස්සට යනකොට ඇත්ත බලනකොට කිලින් බලනකොට ඒ වගේම අතනමුට අත දිගාරනකොට දෙපඩ තිවුර අඳිනකොට පාත්‍රය දානකොට සිවුරක් අඳිනකොට ඒක නා ප්‍රසාද නෑ කියලා දැන් ශාසනික කෙනෙක් වුණත් ඒකෙන් පව කරගන්න නැතුව ඉන්න පුළුවන්. මොකද බුදුහාමුදුර අපට කියනවා මෙහෙම જાතියක් ලෝකේ ඉන්නව කොච්චර කෙරුවත් පොල්කට විලෙන් ගැරන්ඩිය ඇදලා ගත්තා වගේ මේ පුද්ගලයා හදන්න බෑ. ඒ පුද්ගලගේ ඒ ඒ ජම්ම ගතිය. ඊට පස්සේ පිරිච්ච නොපිරිච්ච භාවය කෙනෙක්ගේ තියෙන කලසුනා ගතිය, සන්තුෂ්ටි කර ගතිය, සම්පatti කර ගතිය මේක පූර තුච්ච චීන ගතිය පේනානේ. පිරිච්ච ගතිය කියලා කියන්නේ පිරුණු කලයක්. තුච්ච කියලා කියන්නේ හිස්. ඒ හිස් බව සර්වචනාංශයේ මෙතන සර්වඥතාඥානීය නිම්මෙන් බලනකොට මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් නොදන්නකම සමුදය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් නොදන්න ගතිය දුක්ඛ නිරෝධ සත්‍යයේ මේ නිරෝධ සත්‍ය වශයෙන් නොදන්න ගතිය එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ප්‍රතිපදාව වශයෙන් නොදන්න ගතිය තියෙනවා ඒ කෙනාට බුදුහාමුදුරෝ තුච්ච කියනවා පාවිච්චි කරනවා ඒක නිසා අර විදියට ඉඳුරංගේ විවෘත ගතියක් තියෙනවනම් වහගත ගතියක් නැත්නම් ඇතුළතත් ඒ තුච්ච ගතියක් තියෙනවනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇඟීමක්වත් නැති කෙනෙක් ඉන්නවනම් එහෙම જાතියක් ලෝකේ ඉන්නවා. අපි යම් හේයකින් ඒ පුද්ගලියෝ ඔක්කොම සිංහල බෞද්ධ වෙන්න ඕන කියලා හිතුවොත් ඒකේම හිතන කෙනාට සතුටින් මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ලෝක ජනගහනය 99%කටත් වැඩිය උතන ඉන්නේ. ඒක ඒගොල්ල තමයි ලෝකේ තියෙන තාක්කල් වස්තුව බෙදාගෙන නම්බුනාම බෙදාගෙන කීර්ති ප්‍රශංසා බෙදාගෙන ජනමාධ්‍ය හදාගෙන කම්පැනි හදාගෙන කටයුතු කරන්නේ. ඉතින් අපි හිතුවොත් එහෙම මේ සියලු දෙනාම ඌර මේ හිත ගතියටපත් කරන්න කියලා බුදුන්වත් හිතන්නේ නැති බව හිතා ගන්න. බුදුහාමුදුරෝ එහෙම දෙයක් හිතන්නේවත් නැහැ. මෙහෙම જાතියක් ලෝකේ ඉන්නවා. 90ක් විතරම නැත්නම් 99ක් කියන බලන් කිසි පැකිලීමක් නැතුව. 99%ක්ම ලෝකයා මෙතන තමයි ඉන්නේ. ඉතින් මේක තමන් ආතතියක් ඇති කරගන්න ඒක තමන් අසහනයක් ඇති කරගන්න කටයුතු කළොත් ඒකට සදාචාරවාදී කියලා කියනවා. එනත ඔන්න මූල ධර්ම වාදය කියලා කියන්න පුළුවන්. ඒකේන සියලු දෙනා කරන පව් සමා වෙන පව් සමාදන් වෙන අකුසල සමාපatti ගත කරන්නේ එහෙම කෙනෙක් ගැන බුදුජානනාංශයට බව කියන්න බැරි නිසායි මෙහෙම පුද්ගලෝ නම් කරලා මේ කට්ටිය නරකයි කියලා කියන්නේ මේ જાතියක් ලෝකේ ඉන්න බව භාවනා කරන බල දැනගනිලා ඒ අනුන්ගේ පව් කොන්තරත් ගන්තබා බිස්නස් එඟට ගන්න නැතුව ඒ පුද්ගලයන්ගෙන් වෙන් වෙලා ගත කරනවා මිස එහෙම කෙනෙක් ගැන හිත් පීඩා ඇති කරගන්න හෝ එහෙම පිච්චරයත් සමග මේ පාප මිත්‍ර ජීවිතයටපත් උනොත් එහෙම නැත්නම් අප්පිය සම්භෝගයටපත් උනොත් එකතු වීමකටපත් උනොත් ඒක ඉතින් පෙරකල අකුසල කර්මයක් විදිහට බාර ගන්නවා මිසක් ඒ පුද්ගලයාත් එක්ක ගැටෙන්න ගියොත් භයානක විෂ විෂ ගෝරම සර්පකෙක් කැපුණා කරන්නම නරකයි. එතකොට වෙන්නේ Tamanne බණ භාවනා කරගන්න චිත්ත ප්‍රීතියක්, ශාන්තියක්, විවේකයක් ලැබෙන්නේ. ඒක නිසා ඒ වගේ අයත්ෝ හදන්න ඉදිරිපත් වෙලා පරදින යුද්ධයක් යුද්ධයකට යුද ප්‍රකාශ කරන්න නැති වෙන්න බුදුරජාණන්සේ සාමාන්‍ය දැනුමක් මේක අපට දෙනවා. මේ සාමාන්‍ය දැනුම විශේෂණ පදයක් වශයෙන් වාක්‍යයක් වශයෙන් කියන්න පුළුවන්. සාමාන්‍ය බෞද්ධයාට වඩා භාවනා කරන එක මේක දැනගෙන හේල් ගෙඩිය කනකොට ඉදිලාද කියලා බල්ලා පොත්ත ඇරලා කෑවේ නැත්තම් ඒ මිනිස්සයා කෙහෙල් කන මීහරකෙක් වෙනවා මිස කෙහි ඉදිච්ච කෙහෙල් ගෙඩි කන බව මිනිසෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඉදෙනකන් ඉඳලා පොත්ත අරින්න. කෙහෙල් ගෙඩිය ඉදෙනකන් පොත්ත අවශ්‍යයි. ඊට පස්සේ පොත්ත අරින්න ඕනේ. හරියට පස්සේ තමයි අපිට ඒ කෙහෙල් වල ඒක මේ මේක ආනමාලුද මේක ඇඹුන්ද මේක ඇඹුල්ද මේක සුවඳල්ද කියලා රස තේරෙන්නේ පොත් ඇරලා කන එකට විතරයි. පොත්තත් එක කන මනුස්සයර කිසිම වෙනසක් නැහැ කහට රහ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පොත්ත ගැලවෙන්නේ මේරුවට පස්සේ ඉදුරට පස්සේ ඒ නිසා Taman යම් මට්ටමකට භාවනා කරනකොට Tamanට තේරෙනවා මේ පුද්ගලයා තුච්චයි පිවටයි. මැසේ ඇතුලේ මොනක්වත් නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ දුක දුක වශයෙන්ම තේරුම් ගන්න කැමති නැහැ. ඒකට නිතරම පිළියම් කරනවා. ඒ වගේ මේ දුකට හේතුව මගේ දෝෂයක් බව දන්නේ හැම වෙලාවෙම අනුන්ගේ දෝෂොයි. මේ මේක මට මේ මේ දුක ආවේ තෘෂ්ණාව කියන තමන්ගේ චෛතසිකයක් බව මතක නැහැ. අවිද්‍යාව කියන චෛතසිකයේ බව මතක නැහැ. මේ අසවල් කෙනා අසවල් විස බීජය අසවල් පරිපාලන ක්‍රමය කියලා බාහිරේ හොයනවා. ඉතින් එහෙම කෙනාට කවදාකවත් ඒ බාහිරේ පිළියම් කරලා උත්තරේ හම්බුණත් නිරෝධයක් ලැබෙන්නේ නැහැ. මොකද මූල ප්‍රභවයේ එහෙමම තියෙන නිසා මේ ඒ ප්‍රතිපatti මාර්ගයකට පෙළ සකස් වෙන්නේ ගමන් යන්නේ නිසා මේ දුක්ඛ සත්‍ය දන්නේ නැත්නම් ඒ වගේම යා ඉන්ද්‍රයන් দমনය පිළිබඳව කිසිම හැඟීමක් නැත්නම් ඒ කියන්නේ වගවීමකුත් නැත්නම් කොටිම බයලජ්ජාවකුත් නැත්නම් ඒ පුද්ගලයන් එක්ක හැසිරීමේදී එහෙම කට්ටියක් ලෝකේ ඉන්නවා ඉන්නව නෙවෙයි වැඩි හරියක් එහෙමයි කියලා. සිංහලෙන් කියනවනම් ඉන්න හරියක් කොහොම තමයි. ආය වෙන වැඩි හරියම කොට නැහැ. ඉන්න හරියක් ලෝකේ ওই જાත් තමයි. ඕක තමයි ලෝකයා කියලා කියන්නේ. ලෝකයේත් එක්ක වැඩ කරන්න කියලා දන්නේ නැත්නම් මේ ලෝකේ හදන්න පටන් ගන්නවා නම් බුදුජානනාථට මේ වගේ සූත්‍ර කියන්න ඕන කමක් නැත්තේ. එහෙනම් බුදුජානනාථේ කොන්තරත් එක බාර ගන්න මේ දේර මං හදන්නම්. මොකද මං සාරාංශික කල්පලක්ෂයක් පිළිගුම් පිරුවා. මට ධර්මඥතා ඥානෙ තියෙනවා. මට ගැලවෙන්න පුළුවන් නිසා උඹලා පැත්ත කරලා මං හදන්නම් කියලා බුදුචාන් වහන්සේ හදයි. එහෙම එකක් ඇත්තේ නෑ. එහෙම එකක් නැති නිසා අන්න එහෙම කෙනා දැනගෙන ඒ කෙනාගෙන් එක කටයුතු කිරීමේදී එම පුද්ගලිය කණ්ඩායමක් ඉන්නවා මේකයි මේකයි පිරිසක් එක්ක ඉන්නවා කියලා කියන්නේ අපායක් කියලා කියනවා. තනි වෙච්ච ගමන් ඔය මොකක්වත් නැහැ. තනි වෙච්ච ගමන් තමයි තේරෙනවා මගේ තියෙන තුච්ඡ ගතියයි මගේ තියෙන විවර ගතිය විතරයි මට ප්‍රශ්නයක් වෙන්නේ දාට එහෙම නැත්නම් සෙනඟක් ජීවත් වෙනවායි කියලා කියන්නේ බරපතල වැඩ ඇතිව සිර දඬුමක් වගේ. එහෙම නැත්නම් එලිමහා සිර කඳවුරක් වගේ. ඉතින් මේ සෙනඟක් එක්ක ඉන්නවනම් බල්ලොත් එක්ක බුදිනවනම් මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දැනගන්න. ඒ අය හේන සෙනගෙන් බුදුහාමතුරු බලාපොරොත්තු වෙන්න එපා. මොකද බුදුරජාණන්සේම ඝන වාසයට සමූහ වාසයට ඝනයා කෙරේ කුලයා කෙරේ බැඳීමට කැමති නැහැ. නමුත් ඒ වුණත් ඒ කාරණාව හරියට දන්නවනම් භාවනා කරන කෙනාට ඒක පරිවා පරිවර්ජනා පහතබ්බා විදිහට ඒ කට්ටිය වෙන් කිරීමෙන් පරිවර්ජනය කිරීමෙන් වර්ජනය කිරීමෙන් තමයි බේරෙන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ පුද්ගලයා පරිවර්ජනය කරන බව ඒ පුද්ගලයාට නොදැනෙන්න කරන්න බැරි වුණොත් අපි අමතර ප්‍රශ්නයක් ඔළුවේ දාගන්නවා. ඒ පුද්ගලයා අයින් වෙන්නට ඕනේ. එයා පිටු දකින්න ඕනේ. එයාට නොදැනෙන්න. මේ සඳහා මොකද්ද කරන්න තියෙන්නේ? සත්පුරුෂ සංසේවණයට පූර්ණ කාලය යොදවන එක විතරයි. සත්පුරුෂ සංසේවණයට පූර්ණ කාලය යොදනකොට අර පුද්ගලයා නිතරම එනවා. ඒතකොට කියනවා මම මේ අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්න මට අරය හම්බෙන්න තියෙනවා. අර වැඩේ කරන්න තියෙනවා, මේ වැඩේ කරන්න තියෙනවා. කරුණාකරලා එනම් පහසු වෙලාවක එන්න දැන් මේ මේ වැඩක යොදාගෙන ඉන්න කියලා තමන්ගේ කාලසටහන තමන්ගේ දිනචරියාව හැම වෙලාවෙම කලින් විනිශ්චය කරගත්ත දිනචරියාවකට දාලා තියෙනවා. කවුරුත් ආවම කාලසටහන පිළිලා කියන මේ වෙලාවේ මට මේ වැඩේ තියෙනවා. ඕනම වෙලාවක මැසට මීයට මැස්ස වැටෙනවා වගේ මේ ජාති පුද්ගලයා ඇවිල්ලා දොට තට්ටු කරනවා. කොයි වෙලාවෙත් තට්ටු කරනවා. කොහොමද කියන්නේ? බජන් මේ ඉඳගෙන ඉන්න කොටත්, හිටගෙන ඉන්න කොටත්, නිදාගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත් හතර ඉරියව්වේම ආමන්ත්‍රණය කරනවා. ඒ මේ පුද්ගලයන්ගේ නෑ කිසිම චාරයක්. ඒ පුද්ගලයාට ඕනලා තියෙන්නේ යාට පාළුයි තනි කවුරුත් එක්ක කතා කරන්නේ. මොනවාරි මාතෘකාවක් ගැන කතා වෙන අහිංසකයි. අහිංසක වුණාට තුච්චයි ඉවටයි. ඉතියාට කියන්නේ මේ වෙලාවේ මම මේ වැඩේ යොදාගෙන තියෙනවා. මේ ළඟදී කවුරු එක්කෙනෙකුට කිව්වා මම කිව්වා මගේ 2016ත් වැඩ යොදලා ඉවරයි. මේ හිතන්න වැඩක් නෙවෙයි 2016 වුණත් කාලතරණ හදලා ඉවරයි. ඒ නිසා මට අමාරුයි මේ ඔය වගේ වැඩවල කරන්න මොකද පුළුවන් නම් අනේ 2016 කාලතරණ වල ලබන අවුරුද්ද සැලසුම් හදාගන්න. ඒත් මම නෙවෙයි හදන්නේ. කාලතරණ හදලා තියෙන්නේ මට කාටවත් වෙලා දෙන්න අමාරුයි. ඒ කාර්යසටහන වැඩි හොඳ එකක් තියෙනවනම් මට යෝජනා කරන්න මම සලකා බලන්න. ඒ කාර්යසටහන වෙලා ගන්න එපා. මොකද ඒක අවුරුදු 10 15 සැලසුම් කරලා දාලා ඒ නිසා මෙවැනි පුද්ගලයෝ ඉන්න ලෝකයක් එහෙම නැත්නම් දුස්සීලෝහි බහුජනෝ කියලා බුදුහාමතුරු දේශනා කරපු ලෝකයක කාරණාව තේරුම් ගන්න සත්පුරුෂයා අපි කියනවා නම් කාරණා තේරුම් ගත්ත Brahmacharya රකින්න කෙනා කාරණාචරගත යෝගාවචරයට හැම වෙලාවෙම කලින් යොදාගත්ත වැඩක් තියෙනවා. මේ වැඩේ යොන්සුමංස්කාරයට භාවනාවට අදාළ එක්ක පරියංක භාවනාවක් එක්ක සක්ම භාවනාවක් එහෙම නැත්නම් මේ දිනසරියට අදාළ වැඩක් යොදාගත්තාම කවුරු ආවත් පේන කාලසටහන ගහලා තියන්න කියලා කියන ලොකු ස්වාමීන් වහන්සේ ඒ කාලසටහන අනුගමනය කරනවා. ඒකට ඕනම කෙනෙකුට අපි මේ අනුගමනය කරන්නේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් ගරුකටයුතු අපේ ලොකු ස්වාමීන් වහන්සේ පිළිකරපු කාලසටහන මෙන්න මෙතියෙනවා. එතකොට මේ මේ පුද්ගලයා දන්නවා මේ මට ආවකම් කරන්න කටයුත්තක් නෙවෙයි මේ පුද්ගලයා මේ වැඩක යෙදිලා ඉන්නේ. සක්‍රියාවක යෙදිලා ඉන්නේ. ඒ නිසා මට ඊට වැඩිය හොඳ වැඩකට වටිනා වැඩකට මිසක නිසා නිකන් වල්පල් කතා වලින්ද පුංචි වැඩ කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ ගුණය මෙවැනි තුච්ච මෙවැනි විවෘත ඇත්තන්ට නිහඬ බණක් වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න නෑ ඒත්. ඒත්තන තේරුම් ගන්න බෑ. මේ යම් කිසි කෙනෙක් තමන්ගේ ගුණ චරිතය රැකගෙන තියෙන්නේ හිත නිතරම යමක යොදවලා. යකයි කම්මල වගේ මේ නිකාං කූල් වෙන්න දෙන්න එපා. නැත්නම් ඒක යකයි කම්මලක් වෙනවා. ඒ නිසා නිකන් ඉන්නවා. භාවනා නොකර වැඩක් ඉතින් නැතුව නිකන් ඉන්නවයි කියලා කියන්නේ උන්න තුච්ච ඒ වගේම විවට පුද්ගලයන්ට දොර ඇරලා දුන්නා. ඒකයි බුදුරජාණන්සේ ශාසනයක් හදලා දිනචරියාවක් හදලා ප්‍රතිපදාවක් හදලා වත්පිළිවෙත් හදලා හැම කෙනෙකුටම පිටිචිගතයක් ඇති කරලා දීලා තියෙනවා ශාසනික වැඩපිළිවෙල. දුන්නාට පස්සේ යා ඒක නොයේදී මේ ලාමක වෙන්න වුණොත් මං කියන්නේ යෝගාවචරය, භ්‍රමචරය රකින්න පැවිද්දා. ලාමක වෙන්න වීගම මෙන්න මේ පුද්ගලයා ඇවිල්ලා යාව ඉහළ තියෙනවා. ඉහළ තිබ්බ ගමන් අර පුද්ගලයාට මොනම දෙයක්වත් නැහැ. උඩු ගිය තුවාලයක් හැදෙන්නේ. ඒක නිසා මේ පුද්ගලයන්ගේ විශාල සේවයක් වෙනවා. යම් හේයකින් අප්‍රමාද නොවි ප්‍රමාදේ වැටිලා ලාමක වැඩ කරන්න ගිය කිනාට මේ තුච්ච වෙච්ච විවට වෙච්ච කට්ටියගෙන් ආකීර්ණ වෙනවා යුත් තුවාලයකට වහන ඉහළ මැස්සවා. ඉහළ මැස්සගේ කිසි දෝෂයක්. තුවාලයක් තියෙනවා වහලා තියාගන්න. ඉන්නේ ඒ දේ දන්නේ නැත්නම් ඒක මේ මේකට අපි කියමු සාමාන්‍ය බුද්ධිය කියලා. මේ සාමාන්‍ය බුද්ධිය දන්නේ නැතුව මොන තරම් විපස්සනා ඥාන ලැබුණත් මොන තරම් ධ්‍යාන මාර්ගඵල ලැබුණත් ඒ පුද්ගලයාට සෑහෙන කාලයක් ගත වෙනවා තමන්ගේ ආජීවය මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා මේ තියෙන මේ තුච්ච විවට පුද්ගලයන්ගෙන් මොකද්ද සේවයක් සිද්ධ වෙනවා සංසාරේ දුක කියන්නේ මොකද්ද කියලා වටහා ගන්න. ඒ නිසා මේ පුද්ගලයෙක් වෙන්නත් එපා. තමන් තුච්ච විවට පුද්ගලෙක් වෙන්න හදන්න එපා. තුච්ච පුද්ගලයාගේ හැටි තමයි එයා දුක්ඛ සත්‍යයට සාපේක්ෂව නෙවෙයි ප්‍රශ්න අධ්‍යා බලන්නේ. දුක්ඛ සමුදයට සාපේක්ෂව නෙවෙයි දුක් ප්‍රශ්න අධ්‍යා බලන්නේ බාහිරේ බලන්නේ. මොනවා හරි වෙච්ච ගමන් ඒ දුකට නමක් දාලා ඒ දුක නැති කරන නියෝජිතයෙක් හොයාගෙන ඒ නියෝජිතයට පඳුරු පාකුඩම් දීගෙන ආත්ම සංඥාවේ ගත කරනවා. මේක දුක පොඩ වෙන්න නම් දාන්න එපා. කායික දුක වුණත් මානසික දුක වුණත් ආවල්ලේදී ආවල්ලේදී නන්දාන්ටව දාපු ගමන් අහුවෙනවා. ඕක බාන්න ඒක කණ්ඩින කට්ටිය තමයි තුච්ච විහෙවට කියලා කියන්නේ. උන් කවුරු හරි නමක් කියනකම් බලහින් නැත්නම් මම දන්නවා ලෙඩක් දාන්න. මානසික තත්ත්වයක් ආව ගමන් ඒකට ලෙඩක් දාන්න. දාපු ගමන් වවාගෙන කන. ඔක්කොම දුක. තම්බල ගත්තාම එකම බත් හැලිය වගේ, එකම කැඳ හැලිය වගේ දුක. ඔය දුකට නම්වනම් කියන්නේ නැතුව මෙන්න මෙහෙමයි කියලා දුකට හේතුව බාහිරේ නෙවෙයි ඇතුළත කියලා දන්න කෙනෙක් නම් බුදුන්සේ යාළ පිරිච්ච පුද්ගලෙක් කියලා කියනවා. එහෙම නැති කෙනාට කියලා කියන්නේ හිස් තුච්ච පුරුෂ කියලා මේ තුච්ච පොටිල කියලා බුදුචානන්සින් කාලේ මේ පොටිල ආමුදු ඉඳලා තියෙනවා. දවසට පන්ති 18ක් කරනවා. එහෙම පන්තියටම අටුවචාන් වහන්සලා කියනවා පන්තිය පන්සිය දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පිරිස ආවට පස්සේ ඉතින් මේ හාමුදුරුවෝ බොහොම දක්ෂ උගන්වනවා. ඉතින් බුදුජානනාචරවල සෙනඟක් ගන්න ගහන්න කියලා වන්දනා කරගෙන එනවලු අලුතින් ආපු ශිෂ්‍යෝ. ඉතින් ඈතින්ද එනකොටම බුදුරජාණන් කරනවා අතුච්ච පොට්ටල ආවද? අතුච්ච පොට්ටල එනවා ඉස්සරහම ආටි වෙන්නව. තුච්ච පොට්ටල එන යන්නද ලෑසි කියලා කතා කරනකොට පොට්ටල කියන නමට හැම වෙලාවෙම තුච්ච කියන නම දානවා. තුච්ච තුච්ච තුච්ච තුච්ච. ඉතින් අලුතින්ම ගිය ගෝලය බලනකොට බුදුරජාණන් වහන්සේ යාර තුච්ච පොට්ටල කියලා මොන කතා කරන්නේ. ඉතින් මේ ආම්ලු කියලා කල්පනා කරලා මම ප්‍රොෆෙසර් කෙනෙක්. කියන්නේ මහාචාර්යවරයෙක් 18 පන්ති 18ක් පවත්වනවා 500ක් සෙනග ඉන්න එක පන්තියක එතකොට බුදුරජාණන්සේ නිතරම තුච්චයි කියනවා මට කතා කරනවා. මොකද මේ කියලා කල්පනා කරලා බලපුවාම උන්වහන්සේට තේරෙනවලු මට චින්තාමය ඥානයක්වත් නැහැ. සුතමේ ඥානෙ විතරයි තියෙන්නේ. භාවනා ඥානයක් නැහැ. ඒති මම තුච්ච නිසයි බුදුරජාණන්සේ මට තුච්ච කියලා කතා කරන්න කියලා කල්පනා කරාලු කොහොමද ගැලවෙන්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට කල්පනා වුණාලු මම යම් හේකින් දැන් භාවනා කරන්න ගියොත් මගේ භාවනාවට විරුද්ධ වෙන්නේ මා විසින් මෙතේ උගන්වන ලද ගෝලියෝ ටිකමයි. ඊට කවුරක්වත් මට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගෝලයන්ට කිව්වොත් යන්න දෙන්නේ. මොකද මම හොඳ දක්ෂ ගුරුවරයෙක්. ඒ නිසා ඒගොල්ලන්ට පාඩු නිසා මම විසින් ඇති කරන ලද මේ බවා ගන්න ලද මේ ප්‍රශ්න නිසා මට යන්න හම්බෙන්නේ නැහැ කියලා ගෝලයන්ට කිසිත් නොකිය පැනලා ගිහිල්ලා තියෙනවා. පැනලා ගිහිල්ලා ඒ ශාංශ කල්පනා කළා තියෙනවා මේ පන්ති 18කට උගන්වන්න තරම් මට දැනුම තියෙන නිසා මේක ලේසි වෙයි කියලා. නමුත් ඒක ලේසි නෑ. භාවනාවට හිතනවා මට තියෙන ප්‍රධානම දුර්ලභම තමයි ඒ තමන්ගේ දැනුමක් තියෙනවා යමක්කමක් තියෙනවා කියලා හිතුව ඒ සියල්ලම භාවනාදී ආයට හිටිනවා. ඒ නිසා මොනවත් නැති තත්ත්වයට යන්න බෑ. හුඟක් ඉගෙනත් කෙනාට ඉගෙනගත්ත දේ අතහරින එක ටිකක් ඉගෙනත් කෙනාට ඒ දේ අතහරිනට වඩා අමාරුයි. අද අද තියෙන අධ්‍යාපනය කොහොල්ල වගේ જાතියක්. උඩල්ල වගේ જાතියක් ගලවන්න ගලවන්න ඇලෙනවා. ඉතින් ඒ නිසා මේ තුච්ච කොටල හාමුදුරුවෝ භාවනා කරලා කරලා කරලා අන්තිමට උපහාසයට ලක් වෙලා උපණ්ඩණයට ලක් වෙලා බුදුජාන් වහන්සේ ළඟට ආපහු ඇවිල්ලා කාරණාව සිද්ධ කරගත්ත හැටි ඔය මං ඉස්සල්ලාම කිව්ව අචාන් චා ස්වාමීන් වහන්සේගේ දේශනාවක අනුව ඉතාමත් විසිතුරු ඒ ශාස්ත්‍ර පිටලා දෙනවා මොකද අචාන් චා හාමුදුරුවෝ කියලා කියන්නේ එච්චර උගත් මේ පොතේ දැනුම තිබුණ කෙනෙක් නෙවෙයි ශාස්ත්‍රීයතාව කැමැති ඒ තුච්ච පොට්ල කතාවට පුළුවන් නම් වෙලාව තියෙනවනම් ඒවා සිංහලට පරිවර්තනය කරලා තියෙන ඉංග්‍රීසියෙන් තියෙනවා කියවලා බලන්න බුදුජානක කොච්චරක් ඒ වගේ අත්තන්න උපහාස කරලා තියෙනවද කියලා බුදුහාමුදුරුවෝ ඉන්න තැන තමන්ගම පිරිස ඉදිරිපිට තුච්ච භාවය නමුත් මම මුලින් කිව්වා මේ හතර වර්ග පුද්ගලයන්ගේ බුදුජානනාංශය අපිට ඉඳ තියලා තියෙනවා කවුද හොඳ කවුද නරක කියලා දැනගන්න. එහෙම නැත්නම් බුදුජානනාංශයේ අහවලාට මෙහිම සලකපන් අහවලාට මෙහිම සලකපන් මෙහෙම උසස් පහත්කම් පිළිබඳව මේ සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරලා නැහැ. මෙතන ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ අපි දන්නවා මේ පුද්ගලයා තුච්චයි කියලා. අපි දන්නවා මේ පුද්ගලයා විවෘතයි. ඒ කියන්නේ අතපය ඇසීමේ යනකොට එනකොට කනකොට බොනකොට චාරයක් නැහැ. නමුත් නිකමට හිතනද තමන්ගේ අනුකම්පාව මේ පුද්ගලයා ඉල්ලුවොත් තමන්ගේ ශිෂ්‍යයෙක් වෙන්න ඇහුවොත් එහෙම නැත්නම් යටතේ පුහුණුව ලබන්න ගත්තොත් ඒ පුද්ගලයා කොච්චර Tamanගේ අනිකුත් ශිෂ්‍යයන් අතර නිග්‍රහයට ලක් ඒ නිග්‍රහයට වග කියන්න ඕනේ ඒ පුද්ගලයාද ශිෂ්‍යයෝද Tamanද කියලා බැලුවොත් අපේ තේරවාද බුද්ධ ශාසනය බොහෝ විට විනය ඉස්සරට කරගෙන අර පුද්ගලයාට අවාසිදායක ඒ හැදෙන්න හදනවා. ඒ මනුස්සයා තාම දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. සමුදය සත්‍ය දන්නේ නැහැ. නිරෝධ මාර්ග දන්නේත් නැහැ. ඉඳුරංගේ හැසිරීමේ කිසිම චාරිකුත් නැහැ. මොකද යම් ආකාරයකට නියම ගුරුවරයෙක් ළඟට ගිහිලා යටහත් වුණා නම් චීකරු බවටපත් වුණා නම් ඒ ගුරුවරයා ඉතාම දැඩි අපහසුකටපත් වෙනවා. මොකද කිසිම ගෝලියෙක් කැමති නැහැ. ගුරුවරයා මේ වගේ තුච්ච වෙච්ච මේ වගේ විවට වෙච්ච පුද්ගලයෙකුට අනුකම්පා කරනවා දැකේ. මොකද හැම ශිෂ්‍යයෙක්ම කරන්න හදන්නේ එයාට වැඩිය අපිට පිළිලා තියෙනවා එයාට වැඩිය අපි ඉන්දිය සංවරේ තියෙනවා ඇයි මේ ගුරුවරයා මේ ශිෂ්‍යයාට අපිට සමසේ සලකන්නේ ඉතින් ඒ නිසා ඒ සෙන් කතාවල විතරයි නැත්නම් සෙන් බුද්ධ ආගමේ නැත්නම් මහායාන බුද්ධ ආගමේ ඔය තේරවාද හීනයානේ තේරවාදේ වගේ මහායාන තියෙනවා සෙන් නිකායක් අන්නේ සෙන් නිකායේ මෙන්න මෙවැනි පුද්ගලයන්ටත් පිරිච්ච පූර සංවර පිහිට පුද්ගලට වගේ සලකන්න පුළුවන් නම් අන්නේ ගුරුවරට ගැන පොඩ්ඩක් හිතන්න. මේ තුච්ච විවට පුද්ගලයාටත් පිහිට පූර්ව පුද්ගලයාටත් සම විදියට සලකන්න පුළුවන් නම් අන්නේ ගුරුවරට තමයි සෙන් මාස්ටර් කියලා කියන්නේ. එයා කවදාකවත් මෙයා පිළිච්ච කෙනෙක්, මෙයා නොපිළිච්ච කෙනෙක්, මෙයා විවෘත කෙනෙක්, මෙයා සංවෘත කෙනෙක් කියලා සලකන්නේ. එයා සලකනවා මේ මට සැලකුවා දැන් මේ ගුරුවරයා තේරුම් ගත්තා කියන එක ඒ තරම්ම සලකන නිසා මහායාන බුද්ධාගම මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සෙල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සර වෙලා සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සලා ආචාර්යයන් සරණං ගච්ඡාමි තමයි තිසරණ නෑ ඒකේ සරණ හතරක් තියෙනවා පළවෙනිම තියෙන ආචාර්යන් වහන්සේ සරණ ඒක බුදුහාමරන්න වැඩි යන්න ඕන ගියාට පස්සේ ආචාර්යන වහන්සේ මේ පුද්ගලයා මැරුවත් ඒ පුද්ගලයා නිවන් දක්වා සමානයි. ඒ වගේ මේ පුද්ගලයා ඊටාම පහත් උසස් කෙනෙක් එක්ක සමානව සලකන්න ඒ ආචාර්යවරයා ගාව තියෙන මේ අධිකාරී ශක්තිය තමයි සෙන් මාස්ටර් කියලා කියන්නේ. ඉතින් මම මේ බුද්ධ ධර්ම ඉගෙන ගන්න ඉස්සර වෙලාව නැත්නම් මේ තේරවාදී බුද්ධ ආගම හෝ මේ වගේ සම්ප්‍රදාන කූල එකට ඉඳ ඉස්සලා මට පුදුම ආශාවක් තිබුණා සෙන් මාස්ටර් කෙනෙක් ගැන. මොකද කිසිම සැලකිල්ලක් නැහැ මේ උගතය කියලා, නුගතය කියලා, ඉන්ද්‍රිය සංවරය ඇතිමිනියයි කියලා. නැතිමිනියයි කියලා ඒ දෙන්නටම සමහිත. ඒ දෙන්නම ඇවිල්ලා තියෙන්නේ මේ පිහිටක් පතාගෙන. දැන් පිහිට ඉන්ද්‍ර සංවරයේ ඇති. එතන චතුරාර්ය සත්‍ය දන්න මිනිස්සයා ඔය ගුරුවරයාට පෙන්නේ පාලනය කරන්න බැරි ජාති සත්‍ය. අර මෝඩයා මොනක්වත් දන්නේ නැති මිනිස්සයා ගුරුවරයා සරණ ගියාට පස්සේ ගුරුවරයාට හරි ලේසි. ඒ මනසට වෙන බුද්ධ සරණක් නැහැ, ධම්ම සරණක් නැහැ, සංඝ සරණක් නැහැ, ගුරු සරණ විතරයි. ඉන්ද්‍රිය සංවරයක් ඇත්තේ නැහැ, දැනුමක් නැහැ. ඒසයි ගුරුවරට පාලනය කරන්න ලේසි. නමුත් මේ සදාචාර සම්පන්න ගෝලියෝ ටික එහෙම නැත්නම් මේ වට කරගෙන ඉන්න අනෙකුත් ඒ අපි දන්නවා කියලා හිතන අපි ඉන්දිය සංවරයි කියලා ඇත්තෝ කවදාකවත් ඒ අර තුච්ච විවර පුජට අංකප්ප කරන්නේ. ඒ නිසා සෙන් කතාවක තියෙනවා ඒ මිනිස්සෙක් ඇවිල්ලා මේ වගේ ස්ථානයකට නැත්නම් සෙන් පන්සලකට කරන හරියක් කරන්නේ අමන වැඩ. මොනම වෙලාවකවත් චතුරාර්ය සත්‍ය පිළිබඳ කතාවක් ඇත්තේ නැහැ. ඉතින් කට්ටිය එකතු කරගෙන මේ පුද්ගලයා මෙන්න මෙහිම වැඩක් කරනවා. කඳවන්න සභාවට දෙන්න දඬුවමක් කියලා. ගුරුවරයා නඩුව බාර ගන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ. ඊට පස්සේ අර යාට විරුද්ධව එසංගණු කරන කට්ටිය දෙවෙනි වතාවටත් කියනවා අපි පළවෙනි වතාවට ආවා. ඔබතුමාට මෙහෙම කිව්වා ඔබතුමා ඒකට පිළිගන්නේ නැහැ. ගුරුවරයෙක් වශයෙන් මේ බුද්ධලා දෙවෙනි වතාවට මෙහෙම වැඩක් කරා. ගුරුවරට ඇහෙන් කන් දෙන්නෙත් නැහැ අඩුව ගන්නෙත් නැහැ. තුන්වෙනි වතාවටත් කෙරුවා ගුරුවරයා ඇහුම් කන් දෙන්නෙත් නැහැ අඩුව ගන්න. ඊට පස්සේ අර ගෝලුව ටික සීරම ව්‍යාපාරයක් කරනවා අපි මෙතනින් පිටවල යනවා කියලා. ඊට ඊට පස්සේ ගිහිල් ප්‍රකාශයක් කරනවා මේ ඔබතුමාට කිව්වා ඔබතුමා මේක පිළිබඳ ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ඔබතුමාට එක්ක අපි ඉන්න බැරි නිසා ඒ විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙන් අපි ස්ථාන පිටින් ඒක හරි හොඳයි. ඕගොල්ලන්ට ගිහලා තනියම ඉන්න පුළුවන් මේ මනුස්සයට මම නැතුව බෑ. ඒ නිසා මම මෙයත් එක්ක ඉන්නවා. ඕගොල්ලෝ ගියාට කමන්නේ නෑ. ඔක්කොම ලයන්ට. මේ මනුස්සයට මෙතන විහිිත විවෘත මනුස්සයෙක් ඉන්ද්‍රිය සංවරය දන්නෙත් නැහැ. දැන් චතුර සත්‍ය දෙයරෙත් නැහැ. මට අනුකම්පා කරතයි ලෝකේ කිසි කෙනෙක්ගේ මට අනුකම්පා දෙන්න තමයි මෙයත් එක්ක ඉන්නේ. ඕගොල්ලෝ ගියාට කමක් නැහැ කියලා. ඉතින් ඒ தත්ත්වෙට යන්න ඒ ගුරුවරයා තුල තියෙන ඒ ඒ කරුණාව මෛත්‍රිය වඩා මට පේන ප්‍රඥාවක් තියෙනවා කියන. මං කියන්නේ එහෙම මිනිසෙකුට උදව් කරන්න, ඒ මිනිසෙ හොඳයි කියලා ලකුණු දෙන්න, ඒ මිනිසයාට පළවෙනි තැන දෙන්න කියලා. මොකද ඒ මිනිසයා තේරුම් ගන්න බැරි නම් මට තේරෙන්නේ නැහැ තාම සංසාර දුක තේරුම් ගත්ත කියලා. ඒ මිනිසයා ගැන තේ මිනිස්සෙක් විදිහට සලකන්න බැරි නම් මේ දඟලන කිසි කෙනෙකුට ආධ්‍යාත්මික සුඛයක් ලැබෙයි කියලා මං දැන මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සෙන් මාස්ටර්ගේ කතාවද අයිලක පුදුම ආශාවක් තියෙනවා. කොහෙද අපේ ථේරවාදී මේක හැමදාම කරන්න බෑ. හැම කෙනාටම කරන්න බෑ. මෙහෙම අදහසක්වත් තියෙනවා. අපි ඒ තරම සදාචාරවාදයකට වැඩිලා පුද්ගලයන් පිළිබඳ තීන්දුව කරලා අර මේ පෞකාරයට කල් ගැසීමේ ක්‍රියාව තමයි කරන්නේ. මේ පෞකාරයට කල් ගසන්න පිස්සට පිස්සයි කියන්නේ ඕන කෙනෙකුට පුළුවන්. පුළුවන්ද මේ මනුස්සයා කරේ පුරුෂ ධර්ම සාර්ථී ගුණයේ යොදවලා අවස්ථාවක් දීලා බලන්න 1 2 3 නෙවෙයි අපේ ලොකු සංස කියලා තියෙනවා සියවතාවක් අවස්ථාව දීපන්. සියක් වතාවක් මේ මාසය වැරද්දගලා අවස්ථාව දීපන්. ඒත් 101 වතාවක් ඔයාමනියා ඔය මොඩකම කරනවා. 101 වෙනි වතාවටත් මසුරු වෙන්න එපා වාදේ දෙන්නේ කියලා තියෙනවා. 102ටත් ওই මනසෝ වැරද්ද කරනවා. ඒත් හිටනරක් කරගන්න එපා. යටින් කියලා තියෙනවා. දරුණු ලෙඩ රෝග ඇති ඇත්තොත් සුව වීමට ඉඩ තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේ වගේ සංස්ථාවක් ඇති කරලා ඒ ප්‍රධානාචාර්ය සහ පාත්‍යන් වහන්සේ උනාට පස්සේ උන්වහන්සේ ලොක්ක ගැන කිසි කෙනෙක් ගැන විශ්වාසයක්වත් බැරිලක්වත් නැහැ මේකේ සරණ හොයාගෙන මේකේ පිහිට හොයාගෙන එන ඒ බාලම කෙනාට පූර්ණ අවධානය දීගෙන තමයි කටයුතු කරන්නේ. හැබැයි පේන්න කරන්නේ දැනෙන්න කරන්නේ මොකද එතකොට අදමයා ඒ තුච්ච මිනිසයා විවුර්ත මිනිසයා අවත්‍රේක ලාභ ලාභ ලබනවා. නමුත් අනික් ගොල්ලෝ කතා කරනකොට කියනවා නෑ මම සමානව මේ ඔක්කොටම සලකනවා. ඒ කිනා පිළිගන්නවා නම් මෙතන හොඳ නෑ කියලා ගියාට කමන්නේ. මයි ළඟ නෑ මේ සරණ හොයන ආපු මිනිස්සයාට ඵලයන් කියන ගතිය. ඒක දසක් ඒ බුරුමේ ඉන්නකොට ඒ බුරුම් පඬිසාංශිතික ධර්ම සාකච්ඡා කරනකොට ඔය එකම බෝඩ ප්‍රශ්න වගේක් තියෙනවා ධර්ම සාකච්ඡාවට මිනිස් ඉදිරිපත් කරන්න. ඉතින් කට්ටිය එකතු වෙලා ඉන්නකොට ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. මේ පරිවර්තකමික පරිවර්තනය කරා බුරුම් භාෂාව. ඊට පස්සේ සයිඩෝ කිව්වා අපි මෙතන මේ භාවනාවක් කරන්නේ. සතිපට්ඨානයක් වඩන්නේ. මේ ප්‍රශ්නේ බුද්ධ ධර්මයට ඈතින් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අයින් කරන්නයි කැමැත්ත. මේ ටික මම කිව්වට පස්සේ මේ ප්‍රශ්නේ ආපේකනා මම ප්‍රශ්නට උත්තර දෙනවට කැමතිද නැද්ද ඊට පස්සේ උත්තරේ කරකට ආයෙක මම අබෞද්ධෙක් මම මැලේසියාවෙන් ඉඳලා ආයේ මේ ප්‍රශ්න අපි දන්නේ නැහැ. ඔබ වහන්සේලා බුද්ධ ආගම නිසා ඔබ වහන්සේලාට මේවා සාමාන්‍ය දේ. අපි දන්නේ නැහැ. ඉතින් මේ අපි භාවනා කරන දැන තමයි මට මෙච්චර අහන්න තියෙන්නේ. ඉතින් සයිඩ් ඔෆ් එකක විතර වෙලාවක් ගන්න මේ ප්‍රශ්නේ මතුවේ නැටි. නිකන් සාමාන්‍ය දන්නේ නැති කෙනෙකුට තේරුම් කරලා කිව්වා. ප්‍රශ්නේ අහන්න ගොපල්ලෙක් වෙන්න පුළුවන්. ඒකට උත්තර දෙන කෙනා බොයිසත් කෙනෙක් විදිහට කටයුතු කරන්න කියලා. ඔබ ගොපල්ලෙක් ඔබ ඉන්නපම මේ සභාවට කියලා එලවන්න යන්න එපා. ඒකට ඒ මනුස්සට අහුවරණක් නැහැ. හැබැයි මේ මනුස්සයා උරුතල් කරන්න යන්න එපා. උඩට උඩ තියාගෙන මෙයා හොඳයි කියන්නේ යන්න බෑ ඒක ඔක්කොටම නිග්‍රහයක් කරනවා. ඒක නිසා එතනදී ක්‍රියාත්මක කරන්න පුළුවන් ගතිය කවදාකවත් භාවනාදී උගන්වයි කියලා හිතන්න එපා. නායකත්වයක හෝ මම මේ කතා කරන්නේ මේ වගේ තුච්ච වූ විවට වූ පුද්ගලයෙක් Tamange හවුහරණ ඉල්ලුවොත් අසරණ වෙලා අරමනසට අසරණ ආපෝ අපේ කට්ටිය ඔයා බාර ගන්න කැමති නැහැ කියලා ආය අනිවාර්ය ප්‍රතික්ෂේප කිරීමම නෙවෙයි උත්තරය තියෙන්නේ. අර කියන්න ඕන උඹට අමාරු ගමනක් යන්න වෙනවා. ඔබ දැන් ඉඳ වෙන්නේ මේ වගේ පිරිසක් එක්ක. ඔබට සෑහෙන දුක් විඳින්න වෙනවා. මගෙන් නම් විරුද්ධත්වයක් නැහැ. ඔබ පිරිසේ හිත දිනාගෙන හිටපන්. පුළුවන් නම් මගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙයා ගිහිල්ලා කියන නෑ නෑ ඔන්න ලොකු සාංශ මට කිව්වා ඉන්න කියලා ඕගොල්ලෝ ඉන්නපා මයිත් එක ගහගන්න කියලා මෙයා අරක වැඩියට පාවිච්චි කරනවා. ඒව කරන්න දෙන්න බෑ. වෙනක කතා කරලා කියන්නේ මම සෑ ඉඳහනවා. ඕගොල්ලෝ කැමති නම් තියාගන්න. නන්නනිකයි. මයි අදහසක් නැහැ මොකද මේ කට්ටිය සන්තෝෂ කරනවා කියන එක මෙයාට ලේසි වැඩක් නෙවෙයි. මේ අවස්ථාව දෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්චාම ඊටාම සුළු පිසක් නිවන් දකින්නේ. මොකද ආචාර ධර්ම පැත්තෙන් ලෝකෙට ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට බුදුරජාණන් වහන්සේ සියලු ලෝකවාසීන්ට කතා කරන්නේ. බෞද්ධ බුදුහාමුදුරුවෝ බුද්ධියට සින්න කරගෙන අබෞද්ධයන්ට බුදු ඥානසේ පෙන්වන්න දෙන්නේ නැතුව අබෞද්ධයෝ අර විවෘතව තුච්ඡව බුදුජානක කරන කතාවලට ඒ මිනිස්සුන්ට තරහ වෙනවා බුදුහාමුදුරගේ ඇති ආශාව නිසා. බුදුහාමුදුරට තියෙන ඇති ලැබෙන්දියාව නිසා. නමුත් බුදුන්ස් කියනවා එහෙම කෙනෙක් මගේ ගෝලයෝ නෙමෙයි කියලා. පළවෙනිම සූත්‍රයේ භක්මජාල සූත්‍රයේ ඒ ਸਰවචන් වහන්සේ මේ රජගහනුවර ඉඳලා නාලන්දාව යන ගමනේදී ඒ සංජයගේ පුත් ගෝලයේ දිගටෝම බුදුහාමරට බයි. දිගටෝම ප්‍රජාන ශ්‍රවණ. යතවැසියා කියනවා එහෙම බනින්න එපා. සාස්ෘණ වංශේ ගෞතම සරුවච්චන් වංශේ ඔය කියන ගති නැහැ. මම දන්නවනේ. අර මනසකන උඹ දන්න දෙයක් නැහැ. මම දන්නේ මොකද හේතුව? ඒ සංජේට හිට ප්‍රධානම ගෝලියෝ දෙන්න තමයි සාරිපුත්ත මොග්ගල්ලාන වශයෙන් හිටපු ගෝලියෝ පුතුස. මේ දෙන්න මේ දෙපළ පුදුජානංශේ පැත්ත ගත්තට පස්සේ සංජේ හැමදාම බුදුහාමරන්ට බැනලා තමයි নমස්කාරය කියලා පටන් ගන්නවා වගේ පන්ත පාඩම්පත්ති පටන් ගන්නවා. එයාගේ ගෝලෙක් තමයි මේ බණින්නේ. යාගේ අතවශ්‍ය කියන හොඳයි කියලා. ඉතින් පිටිපස්සෙන් පෙරහැර යන පිරිස යන සංඝයාගේ පිටිපස්සේ යන දෙන්නගේ මේ කතා සංවාපේ දිගටම මා සංඝයාට ඇහෙනවා. ඉදාරය බුදුරජාණන් වහන්සේ අතරමඟ නවාතන් ශාලාවක නතර වුණාට පස්සේ අර දෙන්නත් එතනම නතර වෙනවා. එකම කතාව. පස්සේ මේ පහුවෙන්ද පින්නපාතෙන් පස්සේ ආගන්තුක ශාලාවේ රැස් වෙච්ච සංඝයා කිව්ව අවසරයි ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයා දිගටම වහන්සේට බයි. මේ පුද්ගලයාගේ අතවැසියා දර්ධිය අදින කියන අවබෝධයේ ಗುಣ කතා කරනවා. මේ අපි එනකන් කන පිළිලා අපි. ඉදිරි බුදුන් කියුවා අර සංඝයාගෙන් මේක අහනකොට උඹලට පහරුණේ දෝමනස හිතක්ද මධ්‍යස්ත හිතක්ද සෝමනස හිතක්ද? ඉතින් මේ නඩුව කතා කරන දෝමනස හිත නිසානේ ඊට පස්සේ කොයි යම් විදියකට සාස්ෘණ වංශයේ නුගුණයක් කාලා දෝමනස හිත පහල කරගත්තා නම් එයා සාස්ෘණ වංශයේ ගෝලෙක් නෙවෙයි. ඒ කියන කාරණා ඇත්ත නැත්ත බලපන්. ඒ ඇත්ත නම් බාරගනින්. නැත්තනම් හේතු කරුණු සහිත ප්‍රතික්ෂේප කරපුවා. ඔකට හිතර කරගන්න වැඩක් නැහැ. හිතර කරගන්න නම් උඹලා මගේ ගෝලියෝ නෙවෙයි. කියලා බුදුරජාණන් වහන්සේ අර සංජයගේ ගෝලයට නෙවෙයි බැන්නේ තමන්ගේ ගෝලෙින්ට උඹලා මේ මිනිස්සු කියන කට කතාවල් වලට ඇහුදුතු දේවල් වලට දඟලනවා. ඒක නිසා උඹලා මම උඹලට මට අවවාද කරන්න. ආර්මංශන් මට අවවාද කරන්න බෑ. මංස වෙන මාසේ ගෝලේ. උඹලා එක එක්කත් මයි ගෝලේ වන්නේ. ඉතින් ඒ වගේ පරිපාලන ක්‍රමයක් තියෙනවා නම් හිතෙනවද කාට හරි මේ අන්‍යාගමිකයකට හෝ වෙන ආර්ථික දේශපාලන බල මේ බල මණ්ඩලයකට අපි යටපත් කරන්න පුළුවන්ද කියලා. කද්දාවත් බෑ. ඒ නිසා Taman දැනගන්න ඕනේ විශේෂයෙන් මේ වගේ අමන තුච්ච විවෘත පුද්ගලයෙක් Taman ළඟට එනවයි කියලා කියන්නේ මේ පරණ කරපු අකුසල කර්මයක හෝ විපාකයක්. ඒ පුද්ගලයා ආවට පස්සේ ඒ පුද්ගලයා එළවණ එක තමයි සාමාන්‍යයෙන් ගොඩින් බේරෙන තියෙන ක්‍රමය. මේ ਸਰවඥන් සීම කරන්නේ නැහැ. ඔය කුමාර කස්සප මාතාව ගෙදර ඉන්න කාලේ හරියටම ආශාවෙලා තියෙන පැවිදි. නමුත් කෙල්ලෙකුට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අම්මලා තාත්තලා කියනවා උඹලා දීක තල දෙනකන් අපිට ඉවරයක් නැහැ කියලා කොහොම හරි කරලා බඳිනවා. වැඳුවට පස්සේ මේ මම මණ්ඩි හිතා ගන්නවා කසාත බඳින මිනිහා කකුල් දෙක අල්ල වැඳලා හරි මම සමාව ඉල්ලගෙන මම යනවා පැවිදි වෙන්න කියලා. ඒත් අම්මලේ තාත්තලන් බේරුමක් නැහැ. පස්සේ ගියාට පස්සේ මේ කාන්තාව අර මනුස්සයර දරදී ඇදලා ඔක්කොම කරලා අනුසත් එක්ක වාසය කරලා පස්සේ සමාව ඉල්ලගෙන පැවිදි වෙන්න යනවා අමෝරාල. පැවිදි වෙන්න කියලා බලනකොට බඩදරුවා. පැවිදි වෙන්නේ දේවදත්තගේ නිකායේ. කට්ටිය ටික දවසක් ගියාට පස්සේ ඇතුළත ගෝසාවක් ඇති වෙනවා අපේ භික්ෂුණියක් ගැප් ගෙන කියලා. ඒතර දේවදත්තට පුදුම බයක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඇතුළේ ඔක්කොගෙන් බැනුම් අහන්න වෙනවා. විනයක් නැහැ කියලා වහාම එළවනවා. දැන් මෙයා භික්ෂුණියක් ගැබ්බර වෙලා ඉන්නේ අසරණයි. සබෙන් එළවනවා. අබ්බහන කර්මයේ මේ පිට රටින් පිටවහල් කරනවා වගේ ශාසනයෙන් පිටෝක්ෂේපණී කර්මය කරනවා. ඉතින් මේ අම්මන්දී කුමාර කාශ්‍යප මාතාව බුදුරජාණන්ස් ළඟට යනවා. ඊළ කියනවා මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ ආසනෙ මොකද්ද අනික් මොකද්ද කියලා මම පැවිදිනේ දේවදත්ත ගාව. එතකොට මම ගැප් ගෙන ඉඳලා තිනවා මම දන්නේ. මම මේ භාවනා කරද්දි ගැප් ගත්තා. ගැප් මේරුවා. දැන් මම එළියුවා. බුදුරජාණන්ස කියනවා ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා කුසල රජුරණ පයිඩක් කරන විසාකාට පයිඩක් කරන. නැරලා කියනවා කොරු විසාකාට කියනවා මේ කාන්තාව වැරණ ගිහිල්ලා ආවරණ වෙච්ච තැනකට ගිහිල්ලා ප්‍රශ්න කරලා මේ කාන්තාවට වෙච්ච සිද්ධිය මේ භික්ෂුණයට වෙච්ච සිද්ධිය කියන්නේ කියලා. විසාකාව හොයලා හොයලා හොයලා කියනවා ඒ ගැප් ගැන තියෙන පැවිදි වෙන්න කලින්. ගැබ මේරුවේ පැවිදි වුණාට පස්සේ. මේකට බය වෙච්ච දේවදත්ත එයා එළිවුවා. විසාකාව ඉල්ල කියනවා සාංශ මේක මෙහෙමයි වෙලා තියෙන්නේ උපහාසකේ නිශ්චය මොකක්ද? එහෙමනම් මෙයා අසතයි. මේ මේ කාමසේවණේ කරලා තියෙන පැවිදෙන් ඉස්සර වෙලා කුසල දින කතා කළා මේ දරුවා බිහි වුණාට පස්සේ දරුවා බිහි වෙන්න දෙන්න කියන උපාසිකාරා. ඉවුනට පස්සේ කොසල් රජුන්ට බාර ගන්නවා. ඒකල කියනවා මං වෙනුවෙන් දරුවා බාර දරුවා හදන්නේ කියලා. පස්සේ මේ මාතාව දරුවා ප්‍රසූත කරන ගමන් අවිද්‍යාව නිසා දරුවා දෙනවා කොසල් රජුන්ට. එයා අනිකුත් කුමාරයන් එක්ක වැඩෙන නිසා කස්සප කියන නමට කුමාර කස්සප කියලා නම වැටෙනවා. එයත් පින් ඇති දරුවෙක්. එයත් පැවිදි වෙලා නොබෝ කලකින් රහත් වෙනවා. අම්මට තාම මේ වෙච්චි සංගතිය නිසා පැවිද්ද ලැබුණට බණ භාවනා කරගන්න වෙලාවක් නැහැ. එකක් මේ Tamanට ආපු චරිත ඝාතක. දෙක ඉපදිච්ච ගමන් දරුවා කොල්ලේ ලස්සන පිං ඇති දරුවේ දෙන්න සිද්ධ වුණා. දරුවා වැඩෙනවා. දරුවා පැවිදි වෙලා දවසක කුමාරකස්සප හාමුදුරු පින්නපාත යනකොට ඒ කුමාරකස්සප මාතාව පින්නපාත වන්නේ Tamanගේ දරුවා දැක්කහම තනින් කිරියෙන්න පටන් ගන්නවා කියලා. අර හැඟුම්බර ගතිය නිසා ඉගල්ල පාත්‍රෙ බිම දාලා අඬන්න පටන් අර ගන්නවා මේ දරුවා දැකලා. ඒතර කුමාර කශ්‍යප හාමුදුරුවෝ කියනවා තාම බැරි වුණා නේද සිවුරට ඇවිල්ලවත් හැඟුම් නතර කරගන්න කියලා අම්මට එහෙම පොරොප්පයක් ගන්නවා. මොන විදිහෙන්වත් මේ හැඟුම වැඩි කරන්න දෙන්නේ නැහැ. දුන්නට පස්සේ මේ සිද්ධිය වාර්තා වෙලා බුදුචානන්සේ මේ කුමාර කශ්‍යප මාතාවට මේ සංසාරේ තියෙන බය පෙන්ලා දෙනවා. දීලා යාගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා. එතින්දි බුදුචානන්සේ මේ බඩදරු අම්මා කෙනෙක් භික්ෂුණියක් වශයෙන් ආවට පස්සේ ප්‍රතික්ෂේප කරන්නේ ඒ මොකද හේතුව විශාඛා වගේ තලසුණා කාන්තාවක් අරගෙන පරීක්ෂා කළා තමයි කරන්නේ. පරීක්ෂා කරාට පස්සේ යම් හේකින් දේවදත්ත පැවිද්දෙන් හරි කමන්නේ පැවිද්දෙන් පස්සේ නම් ජබ් ගන්න තියෙන පුදුජානංශ ප්‍රතික්ෂේප කරනවා. ඒක ඉතින් කරන්න දෙයක් නෑ විශාඛාව කියන දේ. නමුත් ඔපුනොත් ජබ් ගත්තට පස්සේ පැවිදි වුණේ. පැවිදුණාට පස්සේ ගැබ මේරුවේ කියලා විසාකාවක දේ බුදුසසුන පිළිගන්න මොකද ওই මාතෘකාව විසාකාව තමයි දන්නේ දරුවෝ 20ක් වදපු අම්මගෙන. ඉතින් මේ වගේ කරුණු කාරණා බලන්නේ නැතුව අපි මේ තුච්ච භාවයේ සහ විවර ආවෘත භාවයේ විනිශ්චය කරන්න යන්න එපා. මොකද කවදා හරි අපිට ওই විදිහටම අවස්ථාවකටපත් වෙලා අපිට අභෞවිය සම්පන්න එහෙම නැත්නම් අසාධාරණ චෝදනා එන්න පටන් ගන්නවා. ඒ නිසා දැන්වත් අපිට මේ වටිනා බුදු සාසනයක් හම්බෙලා තියෙනවා. බුදුරජාණන්සේ මෙවුවා අපිට নানা ආකාරයෙන් විස්තර කරනවා. තව කෙනෙක් ගැන විනිශ්චය කරනකොට තමන්ගේ සබ්බපංචාලින් වහන්සලා වෙන්න පුළුවන්. ඒක විනයානුකූලව කටයුතු කරන මිසක් හැඟුම් බර වෙන්න එපා. හැඟුම් බර වෙච්ච ගමන් විනයට යන්න. හැඟුම් බර නම් කියලා තියෙන තමන්ගේ විනයාචාරින් වහන්සේට කියලා කියන්න මෙන්න මෙහෙමයි ශාංශ සිද්ධියක් තියෙනවා. මට මේක පිළිබඳ පක්ෂක් ගාහිත්‍යයක් තියෙනවා මම අයින්. ඔබ වහන්සේ තීන්දුව කරා. ගුරුවරයා නැත්තම් කියනවා තමන් එක සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා එකට විනය පොත කියපු කෙනෙක් ළඟට ගිහිල්ලා කියන්න කියනවා මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඒකෙදී මගේ හිත පක්ෂග්‍රාහී මට මෙයා කැමති මෙයා හොඳයි කියලා හිතන ඒක පූර්ව නිගමනයක් ඔබතුමා මේකට අදාළ නැහැ ඔබතුමාට මම නඩුව බාර දෙනවා මම කට්ටිය බාර දෙනවා බාර දෙනවා එහෙම බැරි නම් කියනවා තමන්ගේ පොත කියපු විනය ඉගෙනගත්ත ගුරු ගෝලෙක් ළඟට යන්නේ ගෝලෙක් ළඟට ගිහිල්ලා කියන්න කියනවා ආයුෂන් වහන්සේ මම මෙහෙමයි මේ සිද්ධියක් මට ඇවිල්ලා තිනවා අනිවාර්යයෙන්ම තීන්දුව කරන්න වෙලා තිනවා මට පේනවා මේක මට හැඟුම් බරයි. පක්ෂග්‍රාහී. මගේ හිතෙන් මට තේනවා අයිස්තු කරුණා කළ මේක බාරගන්න කරන්නයි කියලා මේ විච්ච කර්ම මතින් අලුතින් කර්ම රැස් කරගන්න එපා. අනුන් කරන අකුසල කර්ම නිසා විද්දූෂ්‍ය කරගන්න එපා. බුදුරජාණන්සේ විනය කවද පෙන්නලා දීලා තියෙනවා. බුදුරජාණන්සේගේ විනය මේ බුදුහමතු ඉන්න කාලේ විතරක් නෙවෙයි අදටත් වළංගු වෙනවා. ඒක මට විතරක් නෙවෙයි සාසනය ඔක්කොටම අදාළයි. ඒ විනය කරුක තම කෙනෙක් ළඟට ගිහිල්ලා උපදේශයක් කරගන්නවා නම් එයාගේ විනයත් විසින් අතර තමන්ගෙත් අඩුපාඩුව දක්ෂ විනයාචාර්ය කෙනෙක් නම් විසඳෙනවා. ওই කතාව කොහොමද අපි භාවනාවේදී ධර්මයේ දකින්නේ? ධර්මයේ දකින්නට පැති දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේම අබ්බැහියක් නිසා. එහෙම නැත්නම් තමන්ගේම පෞරුෂත්ව ලක්ෂණයක් නිසා අරමුණේ හිත තියන්න බැරුව ඒ අබ්බැහිය වලට අතීතානුගහවණං චිත්තං වික්ඛෝපානපතිතං කියන විදිහට කරන දාකුසල කර්ම ගැන කල්පනා කළ වික්ෂෝපේටපත්. ඊතරෝම වික්ෂෝපයටපත් වෙනවා. ඒ නිසා වික්ෂෝපේ වැඩි අරමුණේ හිත හිටින්නේ නැහැ. ඒ වෙලාවට ඒ යෝගාවචරයා කල්පනා කරන්න ඕනේ මේකට කරන්න දෙයක් නැහැ. මොකද මේ පෙර කළ දෙයක්. ඒක තමයි ඇත්තටම වැරදි වෙන්න පුළුවන්. නැත්නම් වැරදි කියලා තමයි හිතාගත් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා හිත දෙස් දෙනවා. අතීතෙමයි අදින්නේ. ඒ නිසා වර්තමානයේ හිත හිටින්නේ නැහැ. ඒ වෙලාවේදී මේ අතීත පශ්චාත්තාපය තමයි කෙලස් කියන්නේ. වර්තමානයේ හිත නික්ලේශී. මොන නික්ලේශීතන් තියෙදි හිත කෙලෙසට අදින. ඒක වළක්වන්න බෑ. බල්ලා අසුචියට අදිනවා. කබරයා බලුකුණට අදිනවා වගේ අරකටම ඇදී. ඒකට යෝගාවචර තේරුම් ගන්න ඕනේ මේ කර්මයේ ඉඩ දෙන්න ඕනේ. මේකට යන්න දෙන්න ඕනේ. නැත්තම් මේක ඇතුලේ කැටි ගැහුනොත් පිළිකාවක් බවට අර්බුදයක් බවට මානසික රෝගයක් බවට පත් වෙනවා. මේක එන්න දෙන්නේ. හැබැයි මේකේ වේගය කඩන්න ඒ නැවත නැවතත් අතීතයට යන වේගය කැවුනොත් එහෙම බේරගන්න බෑ අපිට ඔළුව නරක් වෙනවා. හැකිතාක් වර්තමානයේ ඉන්න ඉරියව්වට නැත්නම් වර්තමානයේ Taman ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානට අර ගැම්ම කැඩෙන ස්වරූපයෙන් වරින් වර වරින් වර අතීතයේ හිත තියෙද්දිම වර්තමානට හිත ගේනකොට යට සතුටු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් මේ අතීතයට හිත යෑම නිසා ඒ කුණු සැරව එළියට එන්න වගේ ඒක වහන්න ගියොත් ඇතුළත නරක වෙනවා. පිළිකා වෙන නිසා කුණු එළියට ඇදෙන්න ඕනේ. නමුත් ඒක ගැම්ම කන්න දෙන්න එපා. ඒක දිගට කස කැවෙන්න දෙන්න එපා. වරින් වර වරින් වර. පුළු පුළුවන් වෙලාවේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ. මම හිටගෙන නෙවෙයි. නිදාගෙන නෙවෙයි. අවිජිමින් නෙවෙයි කියලා වර්තමාන ඉරියව්වට හිත දාන්න. එතන ඉරියව්ව පේන ආනාපානට හිත දාන්න. නැත්නම් පිම්බි මැකිලිම හිත දාන්න. එතන පිම්බි මැකිලිම ස්වභාව ලක්ෂණ බලන්නවක්වත් මුල මැදක බලන්නවක්වත් ඒකෙන් අපිට අරමුණක් කරගන්නවත් හම්බ වෙන්නේ අර අතීතයේම දුවන හිතේ ගැම්ම කැවෙන ගතිය, කස කැවෙන ගතිය වර්තමානයේ හිත වරින් වර ගෙනත් තිබීමේ කඩන්න පුළුවන්. ඒකට කියනවා කොච්චර දෝ සංසාර මොහ පටල තිබුණත් ඒ මොහ පටල එක වර්තමාන හිත වර්තමානයේ පවත්වන චිත්තක්ෂණයකින් සියලු මොහ පටල කපතයි. ඒ නිසා ඒක පාවිච්චි කරන ආයශරයක් කරකේ. ආයශරයක් තමයි ලදලද වෙලාවේ වර්තමානයේ පාර්තන මේක තමන්ගේ ඇතුළතින් එන කෙලස් නැත්නම් අනාගත සැලසුම්වත් මේ විදිහටම කියලා දෙන්න පුළුවන්. තරුණ පිරිසට ගොඩාක් තියෙන අනාගත සැලසුම්. අනාගත සැලසුම් එන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. මොකද නැති වුණොත් ඕක මහ විශාල ඉක්ෂා බංගත්වයකටපත් වෙනවා. ඒ වෙන අතරින් පුළුවන් තරම් වර්තමානට ඉරියව්වට හිත ගෙනත් වෙනවා. අපි හිතමු වෙන තැනකින් කරදරයක් වෙනවා කියලා. අපි භාවනා වෙන්න කවුරුද හද්ද ගන්නවා. ඒත් අපි භාවනා කරගෙන ඉනකොට අපිට කයි මේ පයි වේදනාවක් වෙන එකක් පාලනය කරගන්න බෑ. එහෙනම් වෙන මොන හරි දෙයකින් අපිට බාහිර බලපෑම් වෙනවා. ඒකත් අපි දැනගන්නවා නම් හේතු අහේතුකෝ මේ වෙන්නේ මේ පෙරකට අකුසල කර්මයක් නිසායි. මම අනුන්ගේ භාවනාවට බාධා වෙන විට සද්ද කරපු නිසායි මගේ භාවනාවට සද්ද ඇහි. එහෙම නැත්නම් මේ වෙන කරදරයක් එන්නේ. ඒ නිසා මේ සද්ද ඇහිච්චාවයි සද්ද වලක් අධ්‍යයන් දෙපා. සද්ද කරන පුද්ගලයාට වෛර කරන්නත් එපා. මේ ශබ්ද ඇහෙනකොට මේ ශබ්ද අනිත්‍යයි මේ ශබ්ද දුකයි ඒ නිසා මේ අනිත්‍ය ශබ්ද මැද ඉඳගෙන ඉන්න ඉරියව බලන්න පුළුවන්. අතනින් මෙතනින්. එහෙම නැත්නම් ඉරියව්වටත් හිත දාලා ආනාපානටත් හිත දාන්න පුළුවන්. හැබැයි ශබ්ද නැති කරන අදහසින් නෙවෙයි. නැති කරන අදහස ආපු ගමන් වනසිතවිල්ලක් වෙනවා. ව්‍යාපාද විහිංසහිතවිලිය. වනසිතවිල්ලක් කියන දෙන්නේ නැතුව මේ ශබ්දයේ තියෙන දුර්ලභම දැකලා කරන පුද්ගලයාවත් මට කරන වාදාවක් නෙවෙයි මේ ශබ්ද එක දිගට එන්න බෑ කිසිම මේව තරංග. ඒ තරංග කියන්නේ උස් පහත් වෙමින් යන ශක්ති ප්‍රවාහ. මේකෙදී මේ යම් යම් වෙලාවක ශබ්දයේ අතරමැද හෝ ශබ්දේ දුර්ල වෙනකොට ඉරියව්ව බලන තැනට ගියොත් ඒ පුදුම මේ ඉරියව්වේ මුලමදාග බලලා ධාතු මනස්කාරය කරලා ඒක පිළිබඳ විස්තර විභාග කරනවා නෙවෙයි ශබ්ද ගැම්ම කඩනවා. ආන්නේ විදිහට කඩන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා තේරුම් අර ගන්නවා හරියට ගොඩාක් වාහන තියෙන පාරක කප්ප ගන්න නැතුව එහෙන් දාලා මෙහෙන් දාලා අරගෙන යනවා. පාරට මිනිස්සු වාහන දැම්මයි කියලා අපිට දොස් කියන්න බෑ. මොකද අපි ඉන්නේ පොදු පාරක. ඒ මිනිස්සුත් පාරට ටැක්ස් ගෙවලා තියෙනවා. ඒ මිනිස්සුත් වාහනට ලයිසන් ගන්න තියෙනවා. අපිට තියෙන හප්ප ගන්න නැතුව යන එක. ඉතින් අපි සමාජලට අර පාරේ මිනිස්සුන්ට දොස් කියනවා. මේ පාර හරස් කරනවා. ඉතින් අපිත් කරන්නේ පාර හරස් කරනවා. අපිත් ඉන්නේ පාරේ. මෙන්න මේ විදිහට දාගෙන යන්න පුළුවන් කෙනා පරණ කර්ම ගෙවෙන්න එහෙම ඉඩ තියලා අලුතෙන් කර්ම රැස්න කරගන්නවා කියන මේ කාරණාව තේරුම් ගන්න. එන්න එවැනි පුද්ගලයෙක් තුච්ච වුණත් විවෘත වුණත් ඒ පුද්ගලයාට මේ ජීවිතේ මේ ශාසනය නිවන් දකින්න පුළුවන්. දැන් Taman සතරවයි සත්‍ය ගැන කිසිම හැඟීමක් නැහැ වෙන්න පුළුවන්. Taman කිසිම වෙලාවක ඉන්දිය සංවරයක් ගැන හිතලක් නැහැ කැමතිත් නැති වුණාට ඒ කෙනාට මේ විපස්සනාවේදී බුදුජාන් වහන්සේ දෙන මේ උපක්‍රමයේ අහුනොත් එයාට මේ තුච්ච ගතිය පිරිච්ච ගතියෙන් ඉස්තපූර්ණේ කරගන්න පුළුවන්. අර විවෘත ගතිය සංවෘත ගතියෙන් කරගන්න පුළුවන්. හැබැයි එයාට හරියට කාරණාව කියලා දෙන්න ඕනේ. ඔය මූලික වශයෙන් තුච්ච උනත් මූලික වශයෙන් විවෘත උනත් මේ විපස්සනා උපක්‍රේ විපස්සනාවේ ටෙක්නික් එක තාක්ෂණය දන්නවනම් ඔබට පටන් අරගන්න පුළුවන්. අන්නේ එවැනි කෙනාට උදව් කරන්න පුළුවන් ගුරුවරයෙක් තමයි මම කියන්නේ සෙන් මාස්ටර් කියලා. එහෙම නැත්නම් ඔක්කොම කියන සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න කටියට බණ භාවනා උගන්නන එක ඕන කෙනෙකුට කරතයි. හරියන නොහිනව වෙනම කතාවක්. නමුත් අන්න අර වගේ උදව් කරන්න බලන කිනා තුල තියෙන ඒ සුවිශේෂී ලක්ෂණය ඒ අනුන්ට කරන උදව්ව තුළින් තමන්ගේ විශාල කෙලෙස් වර්ගයක් කැපෙන්න පටන් ගන්නවා. කැපෙන්නේ කොහොමද? තමන් තමන්ට කවදාවත් දෙස් දෙන්නේ අනුන්ගේ මේ වැරදි හොයන කෙනාට ගොඩාක් වෙලාට තියෙන ද්වේෂ චරිත අත්කලමතාන යෝගය විනය ඉස්සර කරගත්ත ගතිය ඉතින් ඒ කෙනාට අනුන්ගේ වැරදි රුස්සන්නත් බෑ තමන්ගේ වැරදි රුස්සන්නත් බෑ ඒ කෙනා කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ යන පාරේ දිගටම ඇවිස්සෙනවා ඉතින් ඒක ප්‍රශ්නයක් වෙනවා සම්බුදු ජානනාථ වැඩ ඉන්න කාලේ සමහර සංඝයා හරිම විනයගරුකයි සුපේසලයි ශික්ෂාකාමී ඒ සංඝයා බුදුරජාන් වහන්සේට නඩුව ගෙනියන. මෙන්න මේ මේක නම් මෙහෙම කරනවා දැන්සි දෙපාර්ශ්වයේ ගෙනලා නඩුව විසඳනවා. බුදුරජාණන් වහන්සේව නොදැකද කරබන ඉන්නේ. මේ විනය කරුක කෙනා මතු කරනකම් බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ වගේ ඉන්නේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ කිවසන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්න මගේම සාසනේ සමහරක් අය තුච්චයි නිවටයි. ඒගොල්ල ගාව ඉන්ද්‍රිය සංවරයක් නැහැ. සත්‍ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කමකුත් නැහැ. තව සමහරක් ඉන්නවා ඒගොල්ලෝ අන්තිම ඉන්ද්‍රයන් සංවර කරගෙන අනිත් සියල්ලම ඉන්ද්‍රිය සංවර කරන්න ඕන කියලා අනිත් පාර්ශ්වේ ඉන්නේ. ওই දෙපාර්ශ්වේ එක්කවත් බුදුහාමුදුරුවෝ නැහැ. බුදුරජාණන් ඔය දෙක එකතු කරලා පෙන්නලා දීලා තියෙනවා. විනය අනුග්‍රහිත පිනිස. සුපේශල භික්ෂුන්ගේ යහපත පිණිස මම මේක කරනවා. නමුත් මේ වැරදි වැඩ කරන්නේ බුදුරජාණන් වහන්සේ නොදැන ඉන්නව නෙවෙයි. මේ ශාසනය තිබුණාට ওই මිනිස්සු ඔක්කොම මරන්න බෑ. ওই මිනිස්සු අයින් කරලා ලෝකයක් හදන්න බෑ. ඒක ඉවසන ගතිය. අහක යන කුණු Tamange ඔඩොක්කේ දාගන්න නැතුව ඒ ඉවසන ගතිය බුදු කරුණාවම නෙවෙයි විශාල ප්‍රඥාවක් නෙකේ. මේක නෑ බුදුරජාණන්ගේ මෙපිට කාටවත් ඒ මත. ඒකයි බුදුරජාණන්සේ දෙවන්නේ පත් කළා පිටුම් බෑවේ නැති. කාටවත් එහෙම බෑ. ඒක ශාස්ත්‍රුන් වහන්සේට විතරක් තියෙන අධිකාරී ශක්තියක් ඕනම රටක වීරයෙක්ගේ කතාව කියලා බලන්න ඕනම කම්පැනියක් පටන් අරගත්ත ජාග්‍රහයි විනීකෙත් හැටි බලන්න ඒ මනුස්සයා මේ ගුණය තමයි ඔය සියලු ශිල්ප වලට වැඩිය සියලු ආදාය මූලික ප්‍රාග්ධනයට වැඩිය පාවිච්චි කරන්නේ. හරියටම දන්නවා මේ කවුරු මොන જાති කෙරුවක්වත් මෙන්න මේ තැනදී අම්මගේ අධිකාරී ශක්තිය පාවිච්චි කරන්න ඕනේ. ඒ ලෝකේ ඉන්න ඔක්කොටම ඉඩ දෙන්න ඕනේ. කිසිම කෙනෙක් මේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. මේ අහ කියන්නේ ඕඩු විදා ගන්න ඕනේ කමකුත් නැහැ. යම් හේකින් එම තුච්ච වෙච්ච විවට වෙච්ච කෙනෙක් ඇවිල්ලා සරණ ඉල්ලුවා නම් ප්‍රතික්ෂේප කරන්න එපා. මම ඔයාව මම සභාවට අඳුල්ලා දෙන්න. ඔයා සභාවේ ඊටසෝ පිණිස කටයුතු කරන්න කොහේ හරි උභාචේ මාව පොඩ්ඩ සපෝට් කරන්න එනේ ඉවුව බෑ. මං කරන්නේ අඳුල්ලා දෙන එක විතරයි. අඳුනා නොදුන්නොත් මං වැරදි වග වෙන්න වෙනවා යම රජුරු ඉස්සරහා. මං වම වෙන්න ඔයාගේ ඉල්ලීම මං අහක දාන්න. ඒ නිසා ඒ ලොකු සාංශ ඉන්න කාලේ මම දැකලා තියෙනවා උන්වහන්සේ කවම කවදාකවත් මොනම කෙනෙක්වත් ඇවිල්ලා ඉල්ලීමක් ඉල්ලුවොත් අන්තිම දුර්වලයා අන්තිම නැති බැරි කෙනා නුසුදුසුම කෙනා දුරුවට විස්තර සහිතව ඉල්ලීම හදාන. අහලා කියනවා මට යුතුයකමක් තියෙනවා. මට පුළුවන්කමක් තියෙනවා මේක සංඝයාට ඉදිරිපත් කරන්න. මම සංඝයාට ඉදිරිපත් කළ කන්දාස් කරනවා කියලා එන්න. එළ ඔබතුමා ඔබතුමා සාධාරණීකරණය කරගන්න. සංඝයා කැමති නම් දෙයි. නැත්තම් මට කරන්න. මම ඔයාලට අවස්ථාව දෙනවා. ඒක සංඝයා හොත් ඔබ වහන්සේගේ විනිස ගන්න මට ඕන කමන්නේ. මම ඉස්ලාම මෙහි ආපු දවසේ එතකොට විනිස සාකච්ඡා. මේ සක්මණේ තමයි ලොකු සංසය හකොනේ වාඩි වෙන්නේ. මම දැන් කම්පියුටර් එකේ ඉඳ ගන්න තැන තමයි වැසිකිලි තිබුණේ. ඉතින් අපි ගිහිව වාඩි වෙන්නේ වැසිකිලි තුලිය. ලොකු සංසය කට්ටිය විශේෂ නමකට සංඝයා මුලදී හිටියා. ඉතින් අපි දන්න මේ සංඝයාත් එක්ක තිලා කරන විනිස සාකච්ඡා නැහැ. අමු අමු ගිහිව අපි. අපි දෙන්නෙක් හිටියා මං හිතන්නේ. දෙන්නෙක් ඉඳදී එන විනය සාකච්ඡාවක් කරලා අන්තිමට එක හඳුනේ දඩස් කාලා කියපි මේ අලුතෙන් ආපු පාසක මහතුරු ස්වාමීන් වහන්සේ කෙලිම රිලෝන්ට කණ්ඩ දෙනවා. මුන් ඒ නිසා පිටිපස්සට යනකොට සිවුනුත් අදිනවා. ඒක නිසා මේ උපදේශයක් දෙන්න ඕනේ කට්ටියට. දැන් ඒ වෙනකොටත් මම පිටිපස්සට රිලෝන්ට කණ්ඩ දීලා ඇවිල්ලා තිබ්බා. ඒක පාට මගේ බණ දණ්ඩ පටන් ගත්තා. දැන් ඔක්කොමලා දනවා දන්න දෙයක් මම දන්නේ. විලුවේ කාගුවාම කඩල ටික කඩේම අතින් අරගෙන කනකොට පුදුම සතුටක් එනවා. ඒ විනිය නෙවෙයි මේ කතා කරන්නේ. දැන් නම් මට විලුවේ පෙන්වන්න බෑ. කෙසේ නමුත් මේක කියපු ගමන් මට දැන් හොඳටම රත් වුණා. රත් වුණා කියලා කියන්නේ දන්නේ නැනේ මේක වැරද්දක් කියලා. එතකොට දැන් අනිත් සංඝයා කතා කරලා කිව්වා ඒ අත්තන කවුරු කියන්නෙත් නෑ අපි පුළුවන් තරම් උත්සාහ වෙනවා රිලොන්ට ගන්න දෙන්න නැති වෙන්නේ මේ කට්ටිය රිලොන්ට ගන්න දෙනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙමයි ඉතින් මේ මම පින්න පාද යන්නෙත් නෑ. මගේ යුරෙන් අදින්නෙත් නැහැ. මම රිලෝන්ට ගහන්න දෙන්නෙත් නැහැ. ඕගොල්ලෝ කැමැත්තක් ගන්න ගන්න තීන්දුවක් කරගන්නේ. දැන් ලොකු සංහසේ නඩුවට අරගෙන අර අලුතෙන් ආවේ උපාසකර ගහන්න තමයි මේ නඩුව ඉදිරිපත් කරන්නේ. ලොකු සංහසේ තමයි මම පින්න පාතේ යන්නෙත් නැහැ. රිලෝන්ට ගහන්න දෙන්නෙත් නැහැ. මට ප්‍රශ්නකුත් නැහැ. ඔයගොල්ලන්ට මොකද්ද කරන්න ඕනේ? සංඝයාට ඒක ඒ කට්ටියට කියන්නේ කියලා. ඊට පස්සේ කවුරුත් කතා කරන්නේ. ආයේ සංඝයාට නඩුව බාර දුන්නා. මං හිතාගත්තා දැන් අදින් පස්සේවත් අඩු ගන්න උඹවත් තේරුම් ගනි විලවුන්ට කන්න දෙන්න එක හොඳ නැහැ. දන්නේ මම පල්ලයට යනකොට ධම්මසුනිත කතාලේ ගෝ මේක විලාසිනේ මමයි වැඩිකාරයා. ඉතින් මේ නඩුව කියන කොටයි මම දන්නේ වැඩිකාරයා කියලා මේ ලොකු ස්වාමීන් වහන්සේ කවුද මිනිහා කියලාවත් මොකක්වත් නැහැ. සංඝයා කැමැත්තක් කරගන්න ඉන්නේ. එතකොටත් විවස්ථාවේ තියෙනවා කේල් කිරි පොත්තක්වත් පත්තටයක්වත් සත්තුන්ට කණ්ඩ දෙන්න එපා කියලා. ඊුව අපි දන්නේ නැහැ මෙතෙන් ආපුම අපි දන්නේ නැහැ. මම දැක්ක ලොකු සාහසේ කිසිසේත් මට චෝදනා කරන්න ගිහිල්ලා හෝ මාව අයින් කළා මට ගහන්න හෝ චෝදනා ගෙනාවු සංඝයාට චෝදනා කරන්න එපයි කියන්නේ නැතුව සිද්ධිය අවශ්‍ය ප්‍රමාණයට මතු කරලා උස් කරලා එහෙම යන්න ඇරියා. ඉතින් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ මේ නායකත්වයේ තියෙන කෙනාට තේරෙනවා මේ ස්ථානයක් කරන්න බෑ 100% හොඳ කට්ටිය තියාගන්න. එහෙම නැහැ. මේක පිස්සු පිහට්ටෝ ඉන්නවා. පිස්සු පිහට්ටේ ඉන්න නිසා තමයි දුක කියන එක තේරෙන්නේ. සංසාර කියන එක තේරෙන්නේ ඕක හුඟක් අන්න නැත්නම් මෙතන නිවන තියෙන්නේ. මොනවද දුකක් නැත්තම්. ඉතින් හැම තැනම සදාචාරවාදීකුත් ඉන්නේ. ওই දෙකොල්ලම ශාසනයේ ඉන්නේ. ඒ හතර දෙනා හිටියයි කියලා නායකත්වය සැලෙන්න නරකයි. නායකත්වය හැම වෙලාවෙම සදාචාරවාදයක හිත ගත්තොත් මෙතන හැදෙන්න පුළුවන් මිනිහට එන්නේ ඊට නැති වෙනවා. හැදෙන්න ඕන මිනිහට එන්නේ දුන්නොත් පද්ධතියේ තියෙන ව්‍යවස්ථා රකින්න බැහැ. ඉතින් මේ දෙක සමබර කරන්න බාහිරෙත් පැත්තක් තියෙනවා. ඇතුළට එන අරමුණු વિશેයි හරියට සලකලා බලලා මූල කර්මස්ථානයේ වාංගුවට තියාගෙන පිටින් එන කුණු කන්දල් පුළුවන් තරම් අයින් කරගෙන ජීවත් වෙන්න අපි ඒ වෙලාවට මූල කර්මස්ථාන ගන්නේ අඩේකට විතරයි. යම් වෙලාවට අඩේට ගොඩ වෙන්න පුළුවන් වුණා නම් මූල කර්මස්ථානේ අලගිය මොළගේ විසර බලලා දහස මනස්කාට බලලා මුලමඳාක බලලා ධර්මයේ මතු කරගන්න. ඉතින් එහෙම නැතුව මේ මූල කර්මස්ථානේ එන්නත් ඉස්සෙල්ලා ධර්මයේ මතු කරගන්න ගියොත් අර අතීතනාගත හිතවිලි වලින් හිත උද්දල් වෙනවා. අතීතනාගත හිතවිලි පොඩ්ඩක් හිත අයින් කරලා ගොඩ වෙනකන් රූප කර්මත්තාන ගොඩ වෙනකන් අපි අරමුණක් වශයෙන් නෙවෙයි ඒක ගන්නෙ අඩයක් වශයෙන්. ඊට පස්සේ අඩේ පිහිට උනාට පස්සේ දැන් එතකොට අඩේට සාපේක්ෂව අතීත අනාගත හිතේ නැතුණාට පස්සේ විතරයි අපි මේ අඩේට ගත්ත දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මුලමඳ අග ධාතු මනසිකාර වශයෙන් බලනවා. ඉතින් යෝගාවචරෙන්ට මේක තේරෙනවා. යෝගාචරයේ ගිය ගමන් මූල කර්මත්තෙන් දැක්කේ නැහැ. මූල කර්මත්තෙන් මුල මැදක දැක්කේ නැහැ. ධාතු මනස කාර්ය දැක්කේ නැහැ. අල්ලපු ගෙදරේ නා දැක්කා, අරයා දැක්කා, මෙයා දැක්කා මට නැහැ කියලා. ඒතර මූලික මේ මේ සාමාන්‍ය බුද්ධිය නැතිකම තද විදියට වැටෙනවා. මොකද සමාජයේ අනුන්ගේ වැරදි තමන්ගේ කරේ දාගන්න නැතුව ජීවත් වීමේ කලාව දන්නේ. ඒක මැනේජ්මන්ට් ටෙක්නික් එකක්. අද ලෝකේ ඉතාමත් දුර්ලභ වස්තුවක්. මොන්න තරම් ලෝකේ දැනුම තිබුණත් ඒ දැනුම ස්ථානෝචිතෝ පාවිච්චි කිරීම අතින් කිසිම දැනුවක් දැනුම වැඩි අයට නැහැ. දැනුම වැඩි අය හිතනවා මේ දැනුම මට උදව් කරයි කියලා. කද්දාගත් නැහැ දැනුම වැඩිකම තමන්ට අවශ්‍යිත හිතෙනවා. ඔක්කොමලා උගත් පිස්සයි කියලා පිස්සු වටනවා. පිස්සු පිස්සු තේරුම් ගන්න. ඒක නිසා දැනුම පාවිච්චි කරන්න දන්නවනම් තමන් කරපු වැරදි ටික තමන් මෙතෙන්ට එනකම් පව කරපව මාර්ගේ කද්දාකත් අමතක කරනවා. ආධුනික මානස කවදාකවත් අමතක කරන්න එපා. දැන් ඉන්න මට්ටමේ හිතන්න යන්නත් එපා ලෝකයට. බුදුහාමතුරු ඊට වැඩි ඉහළ මට්ටමකට ගිහිල්ලා උන්වහන්සේ අපිට පුද්ගලවත් හතරක් විතර තියෙනවා. ඇත්තම කියනවා හතර දිනාම මයි තුල ඉන්නවා. ඔය කියන තුච්ච, ඔය කියන විවට වෙච්ච එක තමයි හීනේදී අපි දකින්නේ. හීනේදී කිසි එකකට මොනම ලැජ්ජ බයක් නැහැ. හීනේදී කිසිම කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා හීනෙක නිසා බීමත් වෙච්ච වෙලාවක අන්දමන්ද වෙනකොට ওই තුච්ච ගතිය අපේ පහළ වෙනවා. විවර ගතිය පහළ වෙනවා. ඒ ස්වභාවක ඉන්නකොට අපි බොහෝම පිහිත ගතියෙන් ඉන්නවා. හැබැයි මේ ස්වභාවයේ ප්‍රසාදේ දිනා ගන්න හදන ගතිය නිසා අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ හැකියාව ස්වභාවයේදී ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ තනිව Taman කටයුතු කරනකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැටි තේරෙනවා. නමුත් ඉඳුරන් দমনේ වෙන්නේ නැහැ. ඉඳුරන් ඇවිදිනවා. යම් වෙලාවක හිතන්න අපි තනි වුණා. දුක්ඛ මූලවත වුණා ශුන්‍යාකාරගත වුණා. ගත වුණාට පස්සේ මේ ඉඳුරන් ඇතුළට නැමුණොත් එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවි නිර්ආංශ ප්‍රීතියට හිත වැටුනොත් මා තුල ඒ පිහිට පූර්ගතිය ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හතර දෙනාම Taman ළඟ ඉන්නවනම් අපි මේ බාහිරේ ඉන්න කෙනාගේ හතරෙන් එකක් දැකලා එයාමට වැඩිය පහත් උසස් කියලා කියන්නේ අනිත් පුද්ගලයාගෙත් ওই හතර දෙනාම දැන් දැනට කරන පරිේශනවල අපි දන්නේ ඒක කොච්චරක් අපිට ධර්මවත් එක්ක ගලපන්න පුළුවන්ද කියලා. අපි තියෙන ඥාන අනුව බලනකොට නැත්නම් RNA පරීක්ෂණ DNA පරීක්ෂණ බැලුවොත් අපි 99.999 ගාණක්ම සමානයි. මොනම වෙලසක්වත් නැහැ. අන්තිම දශම බිඳු ගන්න පස්සේ දශම දෙක වෙනසක් තියෙනවා. ඒකේ තමයි මේ කලුසුතු මිනිස්සු ගැහණු පිරිමි දක්ෂයා දක්ෂයා ඔක්කොම බේරලා තියෙනවා දශම දශම ස්ථාන ගානක. අනික හරි ඔක්කොම සමානයි. ඒ සමානකම නොදක තමයි අපි අරයා උසස් මෙහා පාත් මෙහා පාරට වැඩිච්ච කෙනා මෙහා නැති කෙනා කියලා තීන්දුව කරන්නේ බුදුජානක සඳහන් කර තිනවා මේක පරිසම් වෙන්නේ අනුගත විනිශ්චය කරන්න. යේසුස් වහන්සේ බොහොම ලස්සනට කියලා තිනවා ඔබ අනු විනිශ්චය කරුවොත් යක්ෂයා ඔබ විනිශ්චය කරයි. අනු විනිශ්චය කරුවොත් යක්ෂයා ඔබ විනිශ්චය කරයි නිසා කවුරුත් විනිශ්චය නොකරන එක නා යක්ෂයාගේ සැලකිල්ලට ලක් වෙන්නේ. අනු විනිශ්චය නොකරනයි කියලා කියන්නේ අනිත්‍යතාවයට ඉඩ දීලා. ඊමණසේ හිත හොඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ වෙලාවේදී මේක ඉවසලා ඉන්නවා. මෙයාගේ පව මං ගාගන්න. ඒකට භ්‍රමචර්ය කියලා කියනවා. නැත්නම් තාපස කියලා කියනවා. ඉතින් මට තේරෙන්නේ ගොඩක්කල් මහානකම් කරන්න කරන්න කරන්න භාවනා කරන්න කරන්න මේ භාවනා දැනුමට වැඩිය මේ සාමාන්‍ය බුද්ධිය වශයෙන්. සාමාන්‍ය බුද්ධිය දන්නේ නැත්නම් ඒ මනුස්සයාට වතුරු වීදුරක් බොන්න. ඒකෙමුත් කෙලෙස් ඇති කරගන්න. බුදුජානනාංශය ඒ අතින් අපි අවුරුදු 29ක් විතර යනකම් මාලිගාවක හිර වෙලා හැදුනට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළාට මේ අවුරුදු 45 ඇතුළත මිනිසුත් එක්ක හැසිරෙනකොට තිබිච්ච මේ සාමාන්‍ය බුද්ධිය වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේකට සම කරන්න බෑ. මුළු අවුරුදු 45ක් මිනිස්සුන්ගේ ජීවිතය සඳහා ඇවිදලා තියෙන සරුපු දෙයක්වත් පාවිච්චි කරලා නැහැ. මොනම සුපසා සුභසිද්ධියක්වත් ඉල්ලලත් නැහැ. ඒ වෙනුවට මුළු මානවයාගේම සියලු සුඛය සඳහා කටයුතු කරලා තියෙනවා. මාලිගාවක සපතාරලා ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මේ කටයුතු කරනකොට කිසිම තැනක බුදුරජාණන් වහන්සේ අයිතිවාසිකමක් කියලා හටම් කරපු තැනක් තියෙනවා කියලා කිසිම තැනක බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා කියලා බලන්න. තමන් වහන්සේ ගැන හෝ ශාසනය ගැන තිබිච්ච දෙයකට ප්‍රතික්‍රියාව කරලත් නැහැ. ඉල්ලීමකුත් නැහැ. ඒ කියන්නේ කිසිම දේශපාලනයක් නැහැ. සම්පූර්ණ ਸਰවඥ ක්‍රමයකට ගිහිල්ලා තියෙන්නේ අල්ලන්න බැරි බවත් බුදුහාමුදුරුවෝ කිව්වා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දෙවිමිනිසුන් සහිත ලෝකේ කාටවත් මෙතෙන් දෙන්න බෑ. හැම කිනාම ওই පංගු පෙරු බෙදනවා. ඒකට ධ්‍යාන මාර්ග බලවලින් බොහොම උසස් වෙන්න පුළුවන්. ඒ පංගු පෙරු තියෙනවා. ඒ පංගු පෙරු තියෙනකන් එයා පොදු මානවයට පියෙක් වෙන්නේ නැහැ. පොදු මානවයට සාස්ෘණ වංශනමක් වෙන්නේ නැහැ. සාස්ෘත්වයකට නැත්නම් සර්වඥතා ඥානයකට යන්නේ නමුත් එක්කෙනෙක් ළඟවත් ඒ සර්වඥතා ඥානෙ නැත්තේස් නැහැ. හැම කෙනාටම ඒකට උන ප්‍රභවයේ තියෙනවා. අපි අර රුචි අරුචිකම් පෞෂත්ව ලක්ෂණ නිසා ඒක අර අස්සමානිකය ගොම්බෙට්ටකින් බැහුවා වගේ. ඒ කාන්තිය එළියට එන්නේ භාවනාව කියලා කියන්නේ මේ ගොම්බෙට්ටයින් කිරීම විතරයි. එතන මේක දිදුලනවා. භාවනා දක්ෂයි කියලා කියන්නේ හික්මීම දක්ෂයි. හැබැයි හික්මීම දක්ෂයි කියලා නොහික්මිච්ච කෙනාට පහත් කළ සලකන්නේ මේ කෙනාට වෙනම ලයිසන් එකක් බුදුහාමුදුරු දීලා නැහැ. ඒක සත්පුරුෂ සූත්‍රෙ පෙන්නලා දීලා තියෙනවා. සීලවන්ත අසත්පුරුෂය කියලා බුදුහාමුදුරු යාට කියනවා. තමන් සිල්ලන්තයි අනික් කෙනා සිල්ලන්ත නැහැ කියලා පහත් කළා සලකනවා නම් මම උසස් උපාත් කියලා සීලවන්ත අසත්පුරුෂය කියනවා. මේක බුදුජානනාංශයේ ප්‍රඥාවන්ත මේ ලෝක ප්‍රඥාවේ ප්‍රඥාවන්ත අසත්පුරුෂයා සී ධර්ම කතික අසත්පුරුෂයා විනයගරුක අසත්පුරුෂයා ප්‍රථම ධ්‍යානලාභී අසත්පුරුෂයා දෙක තුන හතර ධ්‍යානලාභිය සත්පුරුෂයා අරූප ධ්‍යානලාභිය සත්පුරුෂයා නේව සංඥානා සංඥායත ලැබුවා සත්පුරුෂයා දක්වම සත්පුරුෂ ගතිය පෙන්නනවා මේ තමන්ගේ ගුණය තියාගෙන අනුපහත් කළ හල කරගන්න. ඒෂා මේ සූත්‍රයේදී මේ හතර දෙනා පෙන්නලා බුදුහාමුදුරු තාරාතිරම් පෙන්නලා නැහැ. ඒ මොකද අපි එක එක කරන ඒවා ගැන විනිශ්චය කරන්න කි වෙනස්. ඉතින් නැවතත් දේශනේ අමාර කරන්න ඉස්සෙල්ලා මම මතක් කරනවා මේ කතාව අදාළ බොහෝ විට විපස්සනා භාවනා කරන කෙනාට අනෙක් සියලු දෙනාටම වඩා ධානිකේනා දිග ගමනක් යන්නේ ලෑස්ති. විපස්සනා කරන එක නා ඔක්කොම ටික අතහැරලා දාලා එයා මේ පුළුවන් ශේෂ්ඨයට විතරක් දැනුම යොදාගෙන ශක්තිය යොදාන කරන්න මේ අනුන්ගේ පව් තමන් කරපු අතීත පව් ඉස්සරහට කරන්න තියෙන පව් වර්තමාන මොහොත කෙලස ගන්න. කෙලස නැගීම සඳහා ඒක තියෙන්න ඕනේ ලෝකෙ. නැති ලෝකයක් හිතන්නත් එපායිවත් තිබුණට නිවන්ට බාධාවක් නැහැ. වර්තමාන මොහොතට බාධාවක්. ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ අකුසල සමාපatti කරන්නේ නැතුව වර්තමාන මොහොතේ එළඹ සිටි චිත්තක්ෂණයේ කුසල සමාපත්තිය ඒක කුසලයක් කියලා කරපු දෙයක් නෙවෙයි ස්වභාවය. කුසල සමාපත්තිය දන්න කෙනා ලෝකෙ තියෙන පව් ගාව ගන්න නැතුව හරියට මේ නාටිකාංගනා කරලා ලෝකේ සැලෙලුන් හිමනත් සංගීත ලෝලීන් නටවද්දී කිරි කලයක් ඔළුවේ තියාගෙන කඳුලක්වත් හලව ගන්න නැතුව ඒ නැටුම් බලන්නේ නැතුව නාටිකංගනාව බලන්නේ නැතුව ඇඟේ හප්ප ගන්න නැතුව කිරිකලේ ගෙනියනවා වගේ ගෙනියනද මේ හතර වර්ගෙම ලෝකෙට ඉඳ තියක්. එතකොට අපිට මේ ලෝකේ අතාරින්න පුළුවන්. මේ හතර වර්ගේ නැතුව මේක හොඳ එකක් කරොත් අපිට ලෝකේ අතාර ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ හතර වර්ගයේම තේරුම් අරගෙන ලේසි වැඩේ තමයි මට නම් හිතෙන්නේ මන් තුරම මේ හතර දෙනාම ඉන්නවා කියන එක දැකගෙන ගියොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට එක චරිතයකට නෙවෙයි චරිත හතරකට ගෙවන්න වෙනවා. අපි දැන් ඒක චරිතයකට ගෙවාගෙන යන්නේ මේ පඩිය. නමුත් චරිත හතරකට ගෙවන්න වෙනවා. එතකොට පේනවා හැම කෙනෙක් තුළම මේකේ මේ බහු චරිත ගතියක් තියෙන්නේ. එතකොට අපි කතා කරනකොට sannivedana කරනකොට මොනතරම් අවුලක් ඇති වෙනවද කියලා හිතන්න. කතා නොකර හිටියොත් කොච්චර ලේසිද කියලා හිතන්න. තමයි තේරුම් ගන්න පුළුවන්. වෙයි හැබැයි මේක බෑ. විපස්සනා භාවනා නොකරන එකට ඒක කතා නොකර ඉන්නවා. හුදේකලා වෙනවා. විවේක වෙනවා කියන එක ඌ නියමක් කාලකන්නිකව. භාවනා කරන විපස්සනා කරන එක හරියටයි තේරෙන්නේ. ඒ තේරෙන්නේ විපස්සනා වෙච්ච ප්‍රමාණයට. නිසා ඒක සඳහා දෙකලාව සඳහා විවේකයේ සඳහා විශ්‍රාමයේ සඳහා මේ පුත්කල චර්තවල තියෙන මේ විෂමතාවය විචිත්‍ර භාවයේ තේරුම් අරගෙන මේක හදන්න යන එක නෙවෙයි හේතුඵල ධර්මය කියලා කියන්නේ. මේකෙන් තමයි බාධා. එහෙම නැත්නම් කෙලස් එහෙම නැත්නම් අලුතෙන් කෙලස් රැස් වෙන අවස්ථාවක් නැති කර ගැනීම ක්‍රමයක් බුදුහාමරෝ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ සඳහා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතනින් સમાප්ත කරනවා ආශිර්වාද දිනාට සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව. සුභත් වේවා. අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කෝ ඊට අදාළව කියලා ඊට හේතු දේවල් තියෙනවනේ. ධර්ම සාකච්ඡාවක නාමයෙන් එහෙම දෙයක් නැත්නම් අපි තව තවත් ආදී ගාථා සජ්ජහනා කිරීමේ දේශනා තවන සැසිවාරය સમાપ્ત කරන්න බෑ. අසර කරනවා. මේ මූල කර්මස්ථානයේට එන්න කලින් අර කායට හිත පිහිටවන්න අර උපදේශවල ඒක දීර්ඝ කාලීන භාවනාවක් විදිහට කළාම දෝෂයක් තියෙනවද? නිවන කියන්නේ එතරයි. පටන් ගන්න ඉස්සෙල්ලත් කය සම්පූර්ණ භාවනා ඉවර කරලා පස්සේ කය තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මැදදී තමයි මූල කර්මස්ථානේ මූල කර්මස්ථානේ ඉල නැතිලා යනවනේ. ආනපනෙ ගත්තත් ඒක නැතිලා යනවනේ. ඊට වැඩි වෙලාවක් මම වෙමි. මම ඉන්නවා කියන එක තියෙනවනේ. ඒක ඒ කියන්නේ අස්මිමානය අරහත්ය දක්වම යනවා. මූල කර්මස්ථානේ මුල මැදාක බලනෙවුවා කාය රූප ලෝකෙ ජීවෙනකොට මූල කර්මස්ථානේ ඉන්නේ. ඒක අතරමඟදී ප්‍රතිආරෝ ඉගෙන ගන්න නැගිටිනකන් අහපු දඬුවටක් වගේ. එහෙම නැත්නම් බයිසිකලක පදින්න පුරුදු වෙනකන් කවුරු හරි ඇවිල්ලා බයිසිකලේ පොඩ්ඩක් අල්ලගෙන ඉන්න එක වගේ. එයත් එක්ක දිගට යන්න බෑ. ඒ බයිසිකලේ පදින මිනිහ හැමදාම බයිසිකලේ කියන්නේ කිව්වොත් එහෙම බයිසිකලෙ පදින කවරක් යන්න වෙන්නේ නැහැ. ඒ නිසා උගෝ දෙනෙක් මේ මේ කර්මස්ථානෙට දාස වෙලා කර්මස්ථානෙට බාහිර වෙලා කටයුතු කරන හැබැයි මම මේ කියන්නේ ඒ නිසා මූල කර්මස්ථානය රූප කර්මස්ථානයක් දුක වේදනාන ප්‍රශ්නාවක් පටන් ගන්න කියන එක නෙවෙයි. චිත්තාන ප්‍රශ්නාවක් පටන් ගන්න කියන එක නෙමෙයි මම ඒකට එකඟ නැහැ. ඕනේ මූල කර්ම. හැබැයි ඒකේ පරෝජින හැලකලා පාවිච්චි කරලා හැලනකොට පස්සේ හලන්න දන්නේ නැත්තම් මම ඉඳා ලංකාවේ විපස්සනායේදී කරපු දේශනාදී මතක් කරා විචක්ක ਵਿਚාර පාවිච්චි කරන දන්නේ නැත්නම් ඊමසර කවදාකවත් ඉචිනත කරන්න හම් වෙන්නේ නැහැ. ඒ විතක්ක ਵਿਚාර තියෙන තාක්කල් කවදාකවත් ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර හැලුවට පස්සේ ඔන්න ප්‍රීතිය හම් වෙනවා. එතකොට හිතවිලිත් නැහැ. අරමුණක් නැහැ. විතක්ක ਵਿਚාර නැහැ ප්‍රීතිය. හැබැයි ප්‍රීතිය තියෙනකන් කවදාකවත් සුඛය ලැබෙන්නේ නැහැ. කවදා හෝ අරුණත් අතාරින්න වෙනවා, කාමයට අතාරින්න වෙනවා, විතක්ක ਵਿਚාරත් වෙනවා, ප්‍රීකත් අතාරින්න සුඛයට යනවා. සුඛේ තියෙනකම් උපේක්ෂාව ලැබෙන්නේ නැහැ. සුඛේ තමයි උපේක්ෂාවට බාධා. ඊට සුඛේ සුඛයත් අතාරින උපේක්ෂාවට. ඒ වගේ තමයි අපි මේ ගන්න ගන්න එක පාවිච්චි කරන්නේ කෘත්‍ය ඉෂ්ට වෙනකම් විතරයි. පත විනිත උපමා. මේ රටෙන් ගියා ඒක දේශනාට පස්සේ ඒක අතහැරිය ඊගා රටේ. ඒක සඵල ගතියක්. ඒක චපල ගතියක්. කෘතගුණ නොදන්න ගතියක් නැහැ. ඉතින් මේක යෝගාවචර දන්නේ නැහැ. සදාචාරවාදියා දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ විඤ්ඤාත් විනේ විඤ්ඤා දන්නේ නැහැ. එයා අර උදව් කරපු එකම අල්ලගෙන ඉතින් නතර වෙනවා. ඉතින් මුතුජානදී අදාන ගහයි දුප්පටි නිස්සග්ගී කියලා කියනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක තමයි හොඳම නිදර්ශනේ. විතක්ක ਵਿਚාර පාවිච්චි කර දන්නේ නැත්නම් එයා හැමදාම මට හිත වේනවා, මට සද්ද එනවා, මට වේදනාවක් එනවා කියලා චෝදනා කරලා තියෙනවා. විතක්ක ਵਿਚාර හොඳයි කියලා සාක්ෂි දාගත්ත ගමන් ධ්‍යානයකට යන්න බෑ. නැත්නම් පළවෙනි ධ්‍යානෙන් ඉහළ ධ්‍යානට යන්න බෑ. එයා එතන ගියොත් අහලන්නවා. ඒක මේක කියලා දෙන්න බෑ. මේ මම කියන්නේ වාහනේ තියෙන ෆස්ට් ගියර් එක පිකප් එකේදී අවශ්‍ය හැබැයි ඉක්මනටම ෆස්ට් ගියර් එකෙන් සෙකන්ඩ් එකට දැම්ම නැත්නම් ඕකට ඩ්‍රයිවර් කෙනෙක්. ෆස්ට් ගියර් එකේ යන්න යන්න ගාන්ධිලි ගන්න වැඩියෙන්ම ඉන්ද්‍රපත්පත්තු වෙන හැබැයි ගමන අරසයි. බ්‍රේක් අහනවා දඩඩ ගන්නවා. ඒ නිසා හොන්නම් ෆස්ට් එකේ යන්න පුළුවන්. නිකන් කාර් ගන්න නැති එකට ෆස්ට් එකේ ගියත් ලොකු දෙයක්. අපේ අම්මේ ඒ දවස්වල මට අම්මා බයිසිකලයක් නිකන් පුස් බයිසිකල් එකේ පැදලා මම නිකන් මෝටර් බයික් එක නැගලා ඉඳ ගන්න හමුන ශක්තිත රජුරෝ. පුදුම එක එකක් දෙන්නේ. දුන්නේ ගමන් මම පෙරලා ගන්නවා හප්ප ගන්න බව දාන්න. ඉතින් ඒකේ එන්ජින් එක ස්ටාර්ට් කරගත්තොත් එහෙම බයිසිකලේ ඉඳගෙන එන්ජින් එක දුවනවා නේද? ලොකු ආඩම්බරයක්. ඒක ලියලා යන්තම් ෆස්ට් එකද පිකප් එක දුන්නා කිව්වනම් මොන තරම් දෙයක්ද? ෆස්ට් එකේ ගියත් ලොකු දෙයක්. නමුත් දැන් බැලුවොත් ෆස්ට් එක යනයි කියලා කියන්නේ මොන අමන කමක්ද? බයිසිකල් ගිය හතරක් තියෙනවා. ඌ ෆස්ට් එකේම යන්නේ මොකද බයිසිකල් දෙකලා නැහැ. බුදුහාමුදුරුවෝ එයාටත් ගන්න කරනවා টොප් එකේ ගිහිල්ලා තනිරෝදේ යන්නේ. ඒකත් අගේ කරනවා. ඒක කියනවා මම හයිවේ එක යනකොට ඇමරිකාවේ ඉන්න ගහන සද්ද හතරක් ආවලු හතර දෙනෙක් යනවලු තනිරෝදෙන් බයිසිකල් එකේ. ඒ මොනවාද ඒ තියෙන Audi Roman. Harley Davidson. Harley Davidson. Harley. Harley Davidson bicycle හතරක කිල්ල කිල්ල එක හැම එකම තියාගෙන කපල් එක යන්නේ වයවලිකාර 50 පැනගු මිනිස්සු. කොම් පෙන්ෂන් එකෙන් පස්සේ තමයි බයිසිකල් එක ගන්න. ඒක ලොකුත් නෑ සාමාන්‍ය කාර් එක හයිය තියෙනවා. උන් ඒක ගියර් එකට දානවා ගන්නවා බයිසිකලේ මේ ඉස්සර රෝදේ අතට. අන්නේ හැම වාහනයකම මෙට්ටු දාගෙන යනවා. ආත දෙකේ ගියත් ඇප්පනවා වැඩනවා. තනි රෝදේ යනකොට හිතන්නේ. ෆූඩ් එක බැලුවොත් වස්තු එක යන මිනිහා මොනතරම් දුර්වල මිනිහෙක්ද? මේ මේ කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අර පටිච්චසමුප්පාදයේ මේක නිසා මේක අතහැරපන් කියන එක අතාරින්න බෑ අපිට. මොකද අපි අල්ලගත්ත දේ අපිට කරපු උදව්ව නිසා එයා විසරෙන් කියන්නේ. මේ ප්‍රතික්ෂේප කිරීම දැන ප්‍රතික්ෂේප කිරීම ගුණමක්කමක් විදියට සදාචාරාධ්‍ය සාර්ථක උතු ගමනක්. හොඳ එක. කමෙන්ට් ඒ නිසා කියනවා මම කිව්ව එක තමයි ලොකු සාහනයට ලොකු සාහනයට උස්ම ගන්න බැරි කියලා. මං ආපු දවසවල ඔය කාර් පොත් කෝගේ කියවලා කියවලා මං ආවේ. එතකොට ඔය වතුරුගම ස්වාමීන්වහන්සේගේ පොත් කියවලා. ඒත් මට හිත රැල්ලුවේ නෑ. ඇයි මං ලොකු සාහනයට කිව්වා. මං දන්නේ ස්වාමීන් වහන්සේ සාස්ෘණ වහන්සේට උඩින් බල්ටියක් ගහලා පණින්න පුළුවන් එක විතරයි නිවන් දකින්න කියන එක මට තේරෙනකම්. ඒ නම කටපරිසම් කරගන්න කිව්වා. ලොකු සාහනයට ඉඳා හොඳට බුද්ධි 10ට විතර මම ඇවිල්ලා කිව්වා මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ තමන්නාතික සාස්ත්‍රුන් වහන්සේලා උඩින් බල්ටික් ගහට පයින්ට වැඩි මේ යන්න නිවන් දකින්න බෑ කියලා. ලොකු සාහිත්‍ය මැදට අහලත් නෑ කවදාවත් කිව්වා කට පරිසම් කරගන්න ඉව මොනවද මේ කතා කරන්නේ. මට තාමත් හිතෙනවා ඕනම දෙයක් උගන්නන ශිල්පයක් තියෙන එකනට උඩින් පිනුමක් ගහන්න ඕනේ නැත්නම් ශිල්පිය හදාරන්න බෑ. ඒ ශිල්පිට කරු කරන තාක්කල් ගුරුවරයා කරු කරන තාක්කල් ශිල්පිය හදාරන්න බෑ. කරපල්ලා කියන්න එපා. කරනකොට හැම ගම කරනවා. නැත්නම් කොහෙද අපි අපි ගන්නෙ පාධිකාරී ශක්තිය. අධිකාරී ශක්තිය නැත්නම් ඒක ඒක කරන්න ඒක කාටවත් කියන්න යන්න එපා. ඒක පොදු ජනමතයක් කරගන්න යන්න. හැබැයි Taman Tamanට විශ්වාසය ගන්නෙ ඒ ශිල්පයේ ඒ කඩුව අරගෙන මේ හසුරුවන එක සුරතට ගත්ත කඩුව සුකනම්ය හැසිරීමේ තමයි කඩු ශිල්පේ තියෙන්නේ. කඩුව පළියටත් පාවිච්චි කරන්න ඕනේ, උලටත් පාවිච්චි කරන්න ඕනේ, කපටත් පාවිච්චි කරන්න. පහන කඩු බාර වලක්වන්නේ කඩුවේ. ගලක් ගැහුවත් වලක්වන්නේ කඩුවේ. පපුවට අනින්නේ කඩුවේ. බෙල්ල කපන්නේ කඩුවේ. අනේ කඩුවක තියෙන සිරම්බරෙන් දාන්න දන්නවනම් වෙන උපගන්න මොකුත් ඕනේ නැහැ. ඉතින් අපි වෙලා තියෙන අපිට විතක් ਵਿਚාර හම්බෙච්ච දවසේ ඒක උගන්නපු කුටුවට වැඳගෙන ඔන්න එතන තමයි. ඊට විතක් ਵਿਚාර වල ප්‍රීතිය හම්බෙච්චම අයියෝ අර මුල්ලෙ මෙන්න මිනිහා. එල ඔන්න ප්‍රීතිය අල්ලගත්ත එක කරා පිටිපස්සේ ආවා. ඊට පස්සේ කවුරු හරි කිව්වොත් ඔක්කොටම වැඩි හොඳ වෙන එක සුඛේ තියනවා කියලා. ආ ඒතර බුදුහාමුදුරන්ට තියා එයා සලකනවා. මේ එකක් එකක් පහු කරන ගමන ගියාම මේ ජවනික රාශියකින් තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. හැම ජවනිකාවකින්ම උත්තර මතක ධානයින්ද පරමාර්ථයට ලං වෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ පරමාර්ථයේ විපරිණාමයටපත් වෙන එක. තමයි හිතානිටුක නිවන වෙන දෙයක් වඩපත් වෙනවා. නිවනට ලං වීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඔබ නිවන කියලා හිතානිටුක විපරිණාමයකටපත් වෙනවා රූපාන්තරණයටපත් වෙන කියන්නේ නිත්‍ය සංඥාව නෙවෙයි නිවන පිළිබඳවත් අනිත්‍ය සංඥාව තියෙනවා මාතුළු මෙච්චර හැකියාවල් තියෙන බවක් එවකට මට මේ තරම් හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් ඒ වගේ මට මේ තරම් ඉවසන්න පුළුවන් ගතියක් මම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දන්නවා ඊළඟ හොඳටම දන්නවා මේ හැම කෙනෙකුටම ඒ තරම් ඉවසීමේ ශක්තියක් තියෙන ඉස්සෙල්ලා බුදුන්ට විශ්වාසී ඉවසන්න ඉස්සෙල්ලා බලන්න අවුරුදු යවුවොත් අමුකන් දෙන්නේ විශ්ල බලනකොට පේනවා ඔක්කොම තියාගෙන අපිට හිතේ සාමි එහෙම නැත්නම් හිතේ තලසුණක්ම නඩත් ගන්න පුළුවන්. මේ ලෝකයේ කෙලසුණයි කියලා ඉංග්‍රීසි ගන්න ඕන කමක් නැහැ. විශේෂයෙන් භික්ෂුවකට ඕනෙම නැහැ. දැන් අද භික්ෂුව තමයි ਉਹ අරගෙන බාහිර යන තියෙන සදාචාරවාදී වෙලා මූලධර්මවාදී වෙලා අර මිනිස්සු මොනවාරි කරනකොට කියන්නේ වැඩි ඉක්මනට ඒක වෙලා කත් අරගෙන පොල් අරගෙන නඩු කියාගෙන නටනවා. ඒකලි වල ඒගොල්ලෝ මේ නිහඬව ඉන්න භික්ෂුන් ආයතනවලත් බයිනවා. කැක්කමක් නැහැ. ඇඟීමක් නැහැ. සංස්කෘතිය රකින්නේ නැහැ කියලා. ඉතින් අපි එහෙම කිව්තුම් ගන්න වෙන්නේ පැවිදිනේ. අපි පැවිදිනේ සම්බ දුක්ඛ නිසා. ඒ නිසා ගත්ත ටෙක්නික් එක දක්ෂම වෙන්නේ ටෙක්නික් එක විසිකරපු දාසේ. පොළ ජම්ප් එකේ දිනන්නේ පෝල් එක විසිකරන වෙලාවේ. පෝල් එක හලන්නේ ඉතින් ඔයා පැතර දාන්න බෑනේ. පෝල් වෝල්ට් එකේදී පෝල් එකට ට්‍රස්ට් එක දීලා උඩටම ගිහිල්ලා පෝල් එක විසිකිරීමෙන් තමයි එහා පැත්තට පනින්නේ. ඒක වෙන සාස්ත්‍රණාන්දරට අහුනේ නැහැ. බුදුහාමුදුරන් විතරයි හවුනේ. යන්නේ සංසාරේ නෙවෙයි. අපි අරමුණක් ආස්වාද කරන වෙලාවේදී මේ ආස්වාදයේ ඉඳින වෙලාවේ සුඛයක් තියෙනවාද කියන්නේ. සුඛයයි ආස්වාදයයි සැපයක් පුතක් දිනවද ආස්වාදයේ. මලෙන් හැරෙට වෙනකොට දෙවිසරට වෙනකොට කීපවතාවක් කරන අන්තිම වෙනකොට ඒකත් වෙනස් වෙනවා. සුඛය කියන දුක්ඛයකට මාරු දුක්ඛ සත්‍යයක් කරා නතර ඉස්ලා තමන්ට ඕනේ අරමුණ හම් වෙනකොට ලොකු සුඛයක් ඕනේ කෙල්ලම ඇත් එක යාළු වුණාට පස්සේ සුඛය නේද කෙල්ල හිතා නෙවෙයි ඒක කොහොම හරි වන් දාගත්තා කියන එක මට නතු කරගත්තා කියන වගේ ඕනෑම අරමුණක් කිසිම ලාභය සත්කාර නෙවෙයි ආනාපානෙ මට නතු කරගත්තාම එතන සැපයක් තියෙනවනේ ආනාපාන කියන්නේ දුකක් නේ ආනාපානෙ නතු කරගන්න කියන සත්‍ය දුකක් නේ අන්තිමට මේ ජීවනිකාවත් ඉවරනේ දුකෙන් තමයි. ඒක තමයි දුක්ඛ සත්‍යය. ඒක දන්නවා කොයි එකෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ මේ දුක බාර ගන්න. දුක ආර්ය සත්‍යයයි බාර ගන්න. ඊට මේ සාමාන්‍යයෙන් দাঁඩි දාන බණුන් අහන දුක නෙවෙයි. දුක් ආර්ය සත්‍යය බාර ගන්නවා. ඒක යන්න ජාග්‍රහණයක් කරන්න. ජාග්‍රහණයට ප්‍රීතිය බුද්ධි. ප්‍රීතිය නිතර බුද්ධි. නේද? ප්‍රීතිය වටනවන්නේ. අන්තිමට බලනවා ජාග්‍රහණය නොකරත් උතුමයි වෙන දෙයකින් ජාග්‍රහණය කරත් උතරයි. මේක ජාග්‍රහණය කරත් එච්චරයි. අරමුණ කොයි එක වුණත් දිගට කරන එකකට කතා වෙනවා. අරමුණ හමු නොවුණත් දැන් මේ කියන විදිහට අරමුණක් හම්බෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව විතරයි. ප්‍රශ්නෙන්නේ නැහැ. අනපනේ අහුවෙන්නේ නැහැ. අහුණා තියෙන ගෙවල දාන එකද? අනපනේ අහුණත් එන්නේ ගෙවල දාන එක. ගෙවල දැමලා පස්සේ ආයෙත් එන්නේ කායෙත් එන්නේ. පටම ගිහලා ගෙට මෙනවයි කියලා කතාවක් තියෙන හින්නේ. මේ කය අල්ලගෙන ගිය මනුස්සයල තේරෙනවා. අන තියෙනකම් භවයේ තියෙනකම් අපිට අරමුණු කළ හැක්කක් තියෙනවා මනුෂ්‍යාත්ම ප්‍රතිලාභේ. ඒ කියන්නේ ඕලාරික අත්පතිලාභේ. ඒක අමතක වුණා නම් පරාදයි. මේ නැති මනසට කොට ගන්න බුදුහාමරත් බෑ. ඒකේ ඉන්න සාකල් අරමුණක් පෙන්නලා ධාතු මනසිකාරත් පෙන්නලා දුක්ඛ සත්‍යයත් පෙන්නලා අනිත්‍ය දුක්ඛ ඕන දෙයක් කරතයි. ඉතින් අපි ඒක දන්නේ නැතුව අනිත්‍ය දුක්ඛම් බලාපොරොත්තු වෙනවා. ධාතු මනසිකාරය බලාපොරොත්තු වෙනවා. මේ කයත් එක්ක ඉලියවත් එක්ක යාළු වෙන්නේ නැතුව ඒ නිසා ඒකට සුද්ධ වශයෙන් කියතයි මෛත්‍රී භාවනාව කියන්නේ. මේ කයත් එක්ක මෛත්‍රී කරන්න බැරි කමනේ අපිට තියෙන මේ දෝෂේ කොතන හිටියත් මේ අපි මේ ඉන්න ඉරියව්වකට සතුට නැහැ. ඉතියාට මුදුනක් නැහැ. ඒ නිසා අනික් කෙනෙක් দমনය කරන්නේ, Taman দমনය කරන්නේ, ක්ලේශ দমনය කරන්නේ වර්තමාන මොහොතේ තියෙන මේ පිරිච්ච ගතිය. අර මොනත් එක්ක මේ ඉරියව්වත් එක්ක තියෙන ප්‍රේමය. යත යතවා කායෝ පණිහිච්ච උපති තත තතනම් පජාන යම් යම් ආකාරයකට කයි තියෙන ඒ ආකාරය දැනගන්න. මේ හරි කය වැරදි කය හොඳ වැරදි නෑ ඒක මොකක්වත් නෑ. ඉතින් එතන මෛත්‍රී මොනක් විශ්වාස කළ දෙන්න පුළුවන් කතාව. ඒ කියන්නේ තර මහා කර්මාව. එතන ඔය ඒ කියන්නේ මම කියන්නේ දැන් ඔය චතුරාර්ය සත්‍ය භාවනාව එච්චර මෛත්‍රී මතින්ද මට ඒ ප්‍රශ්නේ නැන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අසුභ භාවනාව වගේ අවස්ථා දර්ශනාති අමතකවලින් භාවනා. හදසනාත මේ අර ඔය අරමුණු යොදාගෙන ඉන්න වෙලාවේ කාමචන්දේ උදාහරණ ගත්තොත් කාමචන්දේ මතුණු. පැතිලේ කාමචන්දේ මතේලා තියෙන ආවේ ඒක යන්පත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන එකක් කාමෙන් ගෙවිලා තාවකාලික නැතර කරන්න පුළුවන්. දෙවෙනි එක අසුභේ වාගේ මොහරි කියලා අරමුණු කරලා නැති කරන්න පුළුවන්. මොන නැත්නම් පරිසර වලින් නම් මොහන් නැති කරන්න උපක්‍රම කරන්න පුළුවන්. රයි. ඉතින් උපක්‍රම කරන්නේ නැතුව අරකට මුලදීන් දතකාගෙන සක්මනේ කරන්නේ සක්මනේ කරන්නේ කරගෙන යනකොට ඔය කාමචන්දේ සිතින් කැමැත්තයි සතියයි ගුරුතුම සම්විච්ඡාම ඒක තනින් කතන්දර භාගය කියනවා ඒක එහෙම එහෙම එහෙම එහෙම මේක ඒකේ බලේ පරිපූර්ණට කොහොමද තමයි තේරෙනවා ඒක ඒකකොට ඉතින් තේරෙනවා අර අසුභ භාවනාව අසුභ පරිගණකට අනුමත කරලා කියන්නේ අපිට විහාර කරන්නත් බෑ ඒක එතෙන්දී ඇත්තටම පේනවා මේ විදර්ශනාවේදී අසුභේ වඩන එකෙන් ප්‍රහාණය යදුනා වගේ තරම් පාඩුවක් තමයි කරගන්නේ අර අරමුණ බහට බල කියන්නේ. මොකද අරමුණ මොන විදිහේ අත්දකින්න තියෙන අවස්ථාවක් තියෙන්නේ යනවා කියන්නේ. ඒක නිසා මේ උපක්‍රම දෙකක් නෙවෙයි තුනක් හතරක් තියෙනවා. කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මට්ටම් රාශියක් තියෙනවා අසුභි කරන්නේ විපස්සනා දන්නේ නැති කෙනා කාමෙත් බෑ යාට කාමේ කරන්නත් එපා වෙලා නැත්නම් ශික්ෂාපද ඒ අසුබේ විතරයි තුරලා තියෙන්නේ අසුබේ කරන්නට නම් තාවකාලිකව නැතර අපි දන්නවා අසුබේ හරි සමතෙන් හරි කරන්න කියලා තාවකාලිකව නැතර කරන්නේ ඉතින් ලෙඩා ඔපරේෂන් කරලායි තාවකාලික සීනත් කරන්න තෝ බෑනේ ඔපරේෂන් එක කරන්න සීනත් නොකර කරන්න ඕන කියලා කියනවනේ යුද බිමේදීයක් කුඩාරමේදීයක් වෙනවා සාමාන්‍ය ලෝකේ කරන්න බෑනේ ඒ නිසා අපිට මේ ඔප මේ ඇනස්තීසියා සීනත් කිරීම වළක්වන්න බෑ මේ 100 100ක්ම ඕනේ කියන්නත් එපා. යුද බිමේදී ඔබ ගත්ත ගැපුවා. මොකද්ද ඒකට ප්‍රශ්නේ මතුවේ? මොන ප්‍රශ්නයක්ද? එක දෙයක් ඇති කරන්න විශේෂම කාමේ හරිම අමාරුයි. ඒක ඔය ඔය කියන මොනම දෙයකටත් අහන જાතියක් නෙමෙයි. යම් දවසක මොන දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ಗುಣ වැඩිලා තියෙනවා. ඒ මංසගේවල පරිපූර්ණ ඇති වෙයි. ඒක මේ අසුබෙන් ගන්නත් බෑ. ඒක සිලෙන් ගන්නත් කොහොමඩක්වත් ගන්න බෑ. ඉතින් ආවට පස්සේ තේරෙනවා සීලෙන් මේක මේ පාන නඩක. අසුබෙන් මෙච්චරක් පුළුවන්. ඒක බොහොම ලේසියයි. හොඳ හරිය තියෙන්නේ මූණ දීලා. මූණ දෙන්න හිතෙන් දහුණත් බුද්ධෝත්පාද කාලයක් තියෙනවා. ක්ෂණ සම්පත්තිය එළඹිලා තියෙනවා. කලින් වර්ධන වර්ධගෙන තියෙනවා. අද කොහොමද කාරණේ යන්නම් කියලා ඒ ගුණ ටික බුදුහාමුදුරන්ට දෙන්න බෑ අපට. එකක් කරගිය ටික විතරයි. ඒ නිසා කාමයේ ගැන කතා කරනකොට ක්‍රම එකක් දෙකක් නෙවෙයි. එකම ක්‍රමයක්වත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. මොකද කොච්චර අපි බේරුණත් දවසක ආයෙ වැටෙනවා. එදාට ආයෙ මුලක ඉඳලා යන්න ඕනේ. අපිට හිතෙන වෙලාවක මම කිව්ව බලංගොඩ ආනන්දමච්චි ආමරණ 1970 නෑ 81 විතර දෙන්නේදී මම 80 දෙක තුනක් මොනම කාමයක්වත් නැතුව. පන්නේ කර දවස සතියේ තියාගෙන ඉඳලා මට නිකන් යෝධ බල යෝධ වීර්ය ලැබිලා සුබෝදාමයට ගියාට පස්සේ ඒ සමාජය තුහන්න බලංගොඩමච්චි ආමරණ කියන පුළුවන් නම් මට කන්සලා කතා කරන්න. ගියම. පස්සේ ගිහලා ඒ සමාජය මම මේ විද්‍යාවකට ඉන්නේ තරහ වෙන්න එපා. මම වයසයි. අන්තිම මොන්දයක් අහන්නේ. කිසි මංගලයන්ට නයි පුදුම කහම ජල්දියක්ම. ඉතින් මේවා নানা ක්‍රමවලින් යටපත් කරගෙන ඉන්න මිසක මට මංගල කිසිම චෛතසිකයක් දෙන්න බැරි කෙනෙක්. නමුත් පසුගිය සුමාන දෙකේ කිසිම කාම ක්‍රියාවක් කරන්නේ නැතුව පුලුවන්තරම් සතිය හිටියා මම එතකොට මේ කම්පැනි චීෆ් එක්සිකියුටිව් නැත්නම් ඇසිස්ටන්ට් සීනියර් එක්සිකියුටිව් ඒකයි මේකේ සම්බන්ධයක් නැහැ මම කොහොමද හිටියයි කියලා. ඊට පස්සේ ඉතින් තමයි මාත් ඉතින් සුමාන දෙකක් ඉන්න පුළුවන්. සමහරලාට ඊට වැඩි වෙලා ඉන්න පුළුවන්. මම දවසක් පන්සලට ගියා. ඊළඟ මම බණක් කිව්වා. මේ කාමයේ පිළිබඳව. ඒක බැඳපු අලුත جوړුවක් ඇවිල්ලා හිටියා. ඒ දෙන්න පුදුම විදියට මට ඇවිල්ලා මේ මේ පොරොන්දු නාලු ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වහන්සේ වෙනුවෙන් අපි බ්‍රහ්මචාරීට පොරොන්දු වෙනවා. මේ මොන පිටු කතා කරනවද බැලුව අලුත මොන බ්‍රහ්මචාරී. ස්වාමීන් වහන්සේ අවුරුදු 5කටද කොහෙද පස්සේ ආපහු ප්‍රංශයට ගියාට පස්සේ උන් ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකේ ආවයි කිව්වා හැතැම්ම 600ක් ගෙවන්න. එදා ඉඳලා අද දක්වා ඇඳේ දෙන්න පුදිය ගත්තට දෙන්න අත තිබෙන්නේ නැහැ. කියනවා ප්‍රංශේ කිව්වහම තනි කාම ලෝකයක් එදාම උපහාසයට ලක් කරා. අරුත බඳපු جوړුවක් භ්‍රමචර්යය රකින්නයි කියලා. දැන් මට කියන්න තියෙන්නේ මන්ත්‍රකච්ඡාය නැහැ කස්සේක ගිහි කාලේ හිටපු හැටි. ඒ දෙන්නගේ ගුණයක් ස්වාමීන් වහන්සේ ගුණයන්නේ පින මේරුවාට පස්සේ හැබැයි හරියට බණ ඇහෙන්න ඕනේ විලා මේක දක්ෂකම මේකයි කියනවා. වැඩි ගාණක් කාම දූෂණය කරනවා කාමීත්‍යාචාරය නෙවෙයි දක්ෂකම පුළුවන් නම් කාමයට එක්ක හිටපන් හමනේ නොකර ඒ කොයි හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි ඉතින් ඒක කාටට කියන්නකොට මෙහෙම දේවල් වෙන්න පුළුවන් ඉතින් ඔක්කොටම කරන්න පුළුවන් කියලා හෝ උඹට පුළුවන් කියලා හරි කාට කිව්වනම් එන ඒ වගේ තක తీරු කතාවක් ඇත්තේ නෑ මේව තියෙන ඕන කෙනෙක්ගේ ඒක තියෙන ඒකට අර එලෙමන්ට් ඕනේ යෝගේ යෙදෙන්න ඕනේ යෝගේ යෙදුනත් අදිස්ථාන ශක්තියක් තෝරනවා චිත්ත ශක්තියක් ඕනේ මේකයි දක්ෂකම මෙතෙන් එනකම් මම බුද්ධ බුද්ධ ශ්‍රාවකෙක් නෙමෙයි. ශ්‍රාවකෙන්නේ භාගයට ඇහුවේ. දැන් මට වේගය ඇවිල්ලා තියෙනවා, ශක්තිය ඇවිල්ලා තියෙනවා. මම මේක යොදවනවා මේ කාටවත් පෙන්වන්න නෙමෙයි. ජනති කියලා දෙනවා පුළුවන් කියලා. කරලා බලපන්. චිත්තක්ෂණයට කරලා බලපන්. විනාඩියකට කරලා බලපන්. වඩුවකට කරලා බලපන්. අන්තිමට ඒ නිසා ඒකට ක්‍රමවිදි සහ හමීකරණ හොයන්න හදනවා නම් එච්චර තකතිරුමක් ලෝකේ නැහැ. කිසිම ක්‍රමවිදියක් නැහැ. හැබැයි නැත්තේ නැහැ. ක්‍රමයක් නැහැ කියන්න බෑ. දැන් උඹට මගේ ක්‍රමය හරියයි කියලා කාටවත් කියන්න යන්න එපා. ලොකු සංකීර්ණ කිව්වා තමන්ගේ මිම්මෙන් අනුමනින්න එපා. තමන්ට පුළුවන් වුණාට තමනුත් හෙට ආයෙ අරයටත් වැඩි වැටෙන්න පුළුවන්. අරයට බෑයි කියලා පහත් කරන්න එපා. හෙට ඌ උඹට වැඩි උඩින් ඉන්න පුළුවන්. ඕනේ ගුණෙකින් ඒ නිසා අපි මේ කට්ටිය සාක්ෂියට අරගෙන ආදර්ශයට අරගෙන ආදාශයට අරගෙන තමන්ගේ පිළිඹු පෙන්වන දේට අරගෙන තමයි බ්‍රහ්මචාරින් වහන්සේලා අපි ගමන යන්නේ. ඒගොල්ලෝ බුදු විදුකට වැඩි උදව් කරනවා. ඒක පිළිසත් එක්ක ඉන්නේ. සමහරවිට වහන්සේගේ ධර්ම දේශනා මුලදීම මම සඳහන් කළ සෙන් මාස්ටර්ගේ ගෝලියට යාතියාරම් එක එක ගෝලියට යාගත්තා ඒ සුසානස අපි බුදුජානකගේ භාෂාව ගැන හිතුවොත් ඒකට ඒ සෙන් මාස්ටර්ගේ ඒ කයින්ඩ්නස් එකේ සම යම් යම් කන්ඩිෂන්ස් එකක් තියෙනවා. නේද? දැන් ඒ වගේම මම වැඩ කරන්නේ එන්වයරන්මන්ට් එකේ තියෙනවා අන්කන්ඩිෂනල් පොසිටිව් රිගාඩ් කියලා. මම ඒකට කියන්නේ මොකක්ද නේද? compassion impromptu compassion කියලා අලසන වචනයක් තියෙනවා ඒක ඒක මොඩල් එකක් ඩෙවලොප් කරලා තියෙනවා අන්කන්ඩිෂනල් කියන වචනයට වෙන එකක් දාලා අපි ඉඳපු ගමන් කෙනෙකුට 100 100ක්ම කොම්පෙන්සන් කරනවා කිසිම පූර්ව නිගමනයක් නැතුව. අහම්බෙන් ගිහිල්ලා ඒ මනුස්සයා කරන්න බල උපරිම උදව් කරනවා මේ එයා වැටෙනකන් වැටෙන යතිලා ඉන්නේ. ඔක්කොම අතහැරලා ගිහින් ඩක්කලා උදව් කරනවා. ඒකට මේ මේ පොසිටිව් තින්කින් වල හදිසියේ ඒ වචන පාවිච්චි කරනවා. අන්කන්ඩිෂනල් කම්පැෂන් නෙවෙයි ඒකට කියන්නේ. ඉම්ප්‍රොම්ප්ටු. ඉම්ප්‍රොම්ප්ටු උදාහරණයක් වශයෙන් කියන මහත්තයා කතාවට බාධා වෙයි. කතා කරන අපේ තාත්තා එහෙම කෙනෙක් මන් දන්නේ නැහැ. දවසක් අපි ගිහින් සර්කස් බලන්න ගියා. සෙකන්ඩ් බලන්න යනකොට අපිට ඉස්සරහ හිටපු දරුවෝ තුන්දෙනෙකුයි තාත්තා යම ඇවිල්ලා හිටියේ දරුවෝ පුදුම ආශාවෙන් ඉන්නවලු මේ සර්කස් එක බලන්න. ඉතින් තාත්තා දුප්පත්. ඒ ඉස්සරහින් මම මගේ තාත්තට ඉන්නේ මං විතරයි. මට තාත්තට සර්කස් එකක් ගෙනල්ලා පෙන්නනවා. ඉතින් අපි මේ ඉන්නකොට අපිට පිටිපස්සේ මේ කට්ටිය ඉන්නවා. ටිකට් එක යනකොට ඒගොල්ලෝ වැඩි පොලිමේ ගිහිල්ලා තියෙන්නේ උසස් ටිකට් එකක් දෙනවා. ඊට පස්සේ යන්න ගිහිල්ලා තියෙන්නේ ගැලරියට. වැරදි පොළේ මෙතන දරුවෝ ඉන්නවා නගස් බලන්නේ. කවුන්ටරේ ගහලා තෝරන එකිනෙකට මෙච්චරයි. තාත්තා පර්ස් එක කරලා බලනකොට ඉස්සරහා පවුලේ මිනිහා පර්ස් එකේ සාධිපති. දැන් තේරෙනවලු අපේ තාත්තට මේ මනසට පත්‍ත්‍චි තත්ත්වේ. දැන් මොන විදිහවත් උදව් කරන්නේ නැහැ. තාත්තේ හොඳට දෙන්නේ අර මාට වෙලී තාත්තට අපේ තාත්තට තේරිලා අපේ තාත්තා පර්ස් එකෙන් ඩොලර් 100 කලක් අරගෙන ඉන්නවා. ඉමුදා ලාර තාත්තට ගුණ මහත්තු ඔන්න සල්ලි වගේ කරන බලන්නේ කියලා. අර මනුස්සයා දොළසී අරගෙන අයියා වගේ වේදන් කරලා පවුලේ ඇයට සර්කස් එක පෙන්වවලු. ඉතින් මම දැක්කලු අපේ තාත්තා කරපු. මේ වෙලාවේ තමන්ගේ සල්ලි පස්සේ සල්ලි යන බිම දාලා අරට කතා කරලා කියනවා මහත්තයා ඔය පස්සේ බනෝ නන්න වගේක් මොකද වැටෙන බලන්න. එයා හිතකොට වැටිච්ච දොළසී මගේ කියලා හිතාගෙන අරගන්න. මොකද මිනිහා ඉන්නේ පැලෙයි පැලෙයි කියලා. දරුවෝ ඉදිරි පිට සෙනග ඉදිරි පිට ආපහු පවුල අරගෙන යන්න බෑ. අන්න ඒක පෙන්වන්න දීලා තියෙනවා මේ වෙලාවේ කරන ඒ කම්පැෂන් එක. ඉතින් ඒක කියනවා අපේ තාත්තා කොච්චර සතුටු වුණාද දන්නේ නැහැ. ඒකෙන් මම සතුටු වෙච්ච ප්‍රමාණය. මම පොහොසත් පවුලක අපේ තාත්තට මට ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද ඒ ඒ විදිහට කරපහම ඒකට මදිනවා බුදු ආමතුරුගේ ඉඳලා මොන සෙල්ලම් කරන්නද ඒ කාලේ. අධිගෙතර නිමට බහලා ඇවිල්ලා පාත්‍රයක් අරගෙන ඉගෙනකොට බුදුරජාණන්සු කොච්චර සමාජයේ පේනවද බලන්න. මෙහිම කරනකොට තාත්තට බම්බියක් කරගෙන මොන දෙයක් කරන්න පුළුවන්. මොකක්වත් කරන්නේ පාත්‍රයන් හිඟන්නේක් වශයෙන් ගියාම හිඟන ලෝකෙනේ ජීවත් වෙන්නේ. එතන තියෙන වෙහෙස දැක්කාම උන්වහන්සේ කොච්චර ආඩ්‍යද. අදිෂ්ඨාන ශක්තියෙන් සියල්ලෙන් ආඩ්‍ය උන්වහන්සේ ගහන්නේ හරියට පොරොප්පේ තක්ගාලා ගහනවා. හිතා ගන්න බෑ. ඉතින් හිතනවා ඉන්ද්‍රජාල. හිතනවා ගුප්ත ධර්ම නෑ. මිනිස්සකම්. මේ විලාසෙදී ඒ කරන ඒ කාරණාව බුදු වුණා වගේ. ජීවිතේ නෙවෙයි සංසාරේට වක්ක දෙනවා. විවිධ අපිට කරන්න පුළුවන් නම් කාටද හොඳටම බැරි එකේ. දුප්පත් කුණු වෙච්ච එකෙක් අල්ලගෙන සිප වැන්දගෙන ඌට උදව් කරන්න පුළුවන් නම් ඌ නිවන් දකින්නේ නැහැ ෂුවර්. නෝ තමන් ඒක සතියෙන් කරනකොට තේරෙනවා අපිට යන්න පුළුවන් අඩිය. අන්තිම අඩියට යන්න පුළුවන්. ඊට පස්සේ නම් මුළු ලෝකෙම ගත්තා වගේ ඇට්ලස් යෝධයා. කරට ගත්තා වගේ ඉන්න ඕනම ගුලක් කරගන්න. ඉතින් මිනිස්සු නම් බණේ ඔබ කක්කා ගත්තා හිමි කියලා ධම්මේ සන්තහන්තු ඉන්නකම් වීදියේදී හම්බෙන හොඳටම කුණු වෙච්ච ලෙඩා. ගෙදර ගෙනත් යන උණු වතුරෙන් නාවලා උට කන්න දීලා බොන්න දීලා කරනවලු ගෙදර මල විකාරය. ඒකල ඉඳපු ගමන් අපට අතර යුද ප්‍රකාශ කරනවලු මොන විදියෙන්වත් බේරන්න බෑ. ඉතින් කිව්වලු තාත්තා තෝගේ පුතා දවසක එක්කෝ මේක අඟුලිමාල වෙනවා. එක්කෝ නැත්තම් මේක ගහන්න වෙනවා. හිතා ගන්න බෑ. කරලා තියෙන්නේ මේ වල අම්මට අසනේ වුණාලු. ලෙඩ බෙහෙත් නැතිලු. පාට බැසලු. පහට බැඳි ඉතින් මහත්තු මේ අපේ අම්මට මෙහෙම ලෙඩක් තියෙනවා එදෙක් දන්නවා මේකක් දන්නවා අනේ නෑම ආයන යනෝ පෑ දන්නවා අහගෙන ආන කියන හැතම වාගයක් දකින් දකින් එක නෑ ඇහුවල මට අම්මට ලෙඩක් තියෙනවා බෙද දන්නවා ඊට පස්සේ බෙදාගෙනවලු එනහට පස්සේ කට්ටි ඇවිල්ලා උපස්ථාන කරන්න හදුවා මහා මලාරේමේ ඊට පස්සේ මේ විදාට බාර දීලා මහා මාවට පස්සේ කවුරු දොස්තර තාත්තා තියලා මෙතනින් එහාට යන්න එපා මේ මගේ අම්මා ඕගොල්ලෝ කරන පරිදි කරා මම මරලා තමයි එහාට යන්නේ. මේ මේ වැඩේ මම කරනවා. අත කියන්නේ. ඉතින් මම එදා තරහ වුණා. මේ මට කරන්න ඕනේ මම කරනවා. ඒ වගේ ඔලොමල කන්න තු නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. කවදාවත් බෑ. හොඳට මතක තියාගන්න අවස්ථාවට වශයෙන් මේ කට්ටියෙන් අහලා නිවන් දකින්න ගියොත් ගමරාල දිවි ලොකු ගියාවද? අම්ම වෙච්චිලා යන්න. ඉල්ල ඇවිල්ලා කට්ටියට කිසිම එහෙම යන්න පුළුවන්. එදාට කට්ටිය ඇවිල්ලා එල්ලුනහම දැනගන්න එදා ගමන ඉවරයි. ඉදා යන්නේ නැහැ. ඉතින් කාටවත් එහෙම පෞරුෂත්වය නැහැ. කාටවත් විශ්වාසය නැහැ මම මේ දුක දකින්න යන්නේ. දුක් සමුදය දකින්න යන්නේ. ඒගොල්ලෝ අහනවා අරගොල්ල දැක්කද මෙහා දැක්කද? ඒ ගතිය තියෙන තාකල් පීහි මොහාට මුට්ට. මොහාට නැහැ. ඊට තියෙනවා මේ අර රෂනල් කම්පැෂන් එකක්. කන දැක්කනේ. Tamande හිතුණානේ අන්කන්ඩිෂන්. බැස්සා උදව් කරා කායිමත් අහන්න යනවා. ඒ මනුස්සයෙන් අහන්න මට තමස මම මේ කොන වැඩේ අනුමත කරනවා. නැත්නම් ඌත් කිව්වම බේඩක් බලාගෙන කියලා yes sir. ඌටත් කරන්න ගියා. ඉල්ලුවානේ කවුරු හරි කවුරු ඇවිල්ලා යමක් ඉල්ලුවා නම් සෙල්ලම් නෙවෙයි. සෙල්ලම් නෙවෙයි. මතක තියාගන්න ඒකට සලකන සැලකෙල්ලෙන් තමයි අපිට අනාගතය හැදෙන්නේ. උඹේ ගෙදෙට්ට ඉස්සරහට එන හිඟන්නට සලකන විදියෙන් තමයි උඹට අනාගතේ තීන්දුව වෙන්නේ. ඌට දොර වැහුවොත් උඹට දොර වැහෙනවා. එයා තමයි අපේ කර්මස්ථානාචාර්ය. එයාට බලපෑ කරනවා. තමන් හොයාගෙන කවුරු හරි එනවනේ. විහිළුවක් නෙමෙයි. මොනම දෙයකට හරි කවුරු හරි උදව්වක් ඉල්ලගෙන ආවනම් මොනම හේතුවකින්වත් බැහැර කරන්න එපා. බැහැර කෙරුවොත් ඔබට ඒක තමයි දයෝ වෙන්නේ හිතන්නද. නිසා එන හැම කෙනෙකුටම පුළුවන් තරම් බෙදා හදාගෙන කටයුතු කරනවා නම් මම කියන ඊතරම පිළිච්ච ගතියක් තියෙනවා. ඉතින් සම්පත්‍ති කරගෙන නිවන් දැකලා නෙමෙයි. ඒ පිළිච්ච ගතිය දකින්නයි මට ආසාව තියෙන්නේ බුදු කෙනෙක් දකින්න. බුදු කෙනෙක්ගේ හිටියනම් කොහොමද උන්වහන්සේ මේ නීති පද්ධතියක්ද බලන්නේ? විවස්ථා සංශෝධනයක්ද බලන්නේ? ගත්ත තියෙන විටෝපවරේ ගත්ත ජව කෙලවර වෙන්නම ගියා. එහෙම නෙවෙයි. හැබැයි ඒක බලාපොරොත්තු වෙන්නවා සාස්ත්‍රුන් වංශකෙ මේ පිට. ඒ අනිත් අය කරන්න තියෙන්නේ අර ඒක අනුගමනය කරනවා. ඒක අනුගමනය කරන මිනිසුත් මන්දකල තියෙනවා ඥානරාම සෝංශේ පන්දිසංශේ විතරයි. වෙන කවුරක්වත් මම දැක්කේ නැහැ අධිකාරී ශක්තියක් ඇතුළු වැඩ කරන ඔක්කොම බලන්න. ඔක්කොම විනයට බලන්න. ඔක්කොම මේ පොත දිගාගෙන. අර දෙන්න ගන්න. යන රංසංශ වැඩ කරන්නේ ඇතා වගේ, අධිසාස වැඩ කරන සිංහා වගේ කීතු කීතු කපන. හැබැයි හොඳට තේරෙන ප්‍රතිපත්තිය කියන්නේ. ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ යාට පේනවා ඉස්සරහා මෙයාට මෙහෙම කරොත් මෙහෙම වෙනවයි කියලා. අනික ඔල්ල වගේ අරියන් මේ නීති තමයි මේ සාමාන්‍ය වෙලාවට නීති පද්ධතිය තමයි යන්නේ. normal run එකේ දුවන්නේ අනිකට හතපු නීති පද්ධතිය. හැබැයි පිටුපවල එකක් තියාගෙන නැත්නම් නිෂේධ බලයක් තියාගෙන සිද්ධියක් ආවනේ ඔක්කොම වීටෝ කරා කරගෙන ගියා. ඒක දකින්න ගොඩක් ළඟින් ඇසුරු කරන්න ඕනේ. එහෙම නැත්නම් හොයන්න බෑ. ඇසුරු කරන්නේ Taman ළඟ ඒ ඒ ඒ අර ඒ Zen master කෙනෙක් කරු කරන ගතිය තියෙනවා. සමහර විටක එයා හේතු කර්ම දක්වනවා. කලාතුරකින් හේතු කර්ම දක්වන්නේ ක්‍රියාවෙන් තමයි පෙන්වන්නේ. හරි ලස්සනයි ඒ ජීවිතය. හොඳයි අපි ගොඩක් කතා කරේ හිටියා. ඉතින් වෙලාව විනාඩි 30ක් විතර ගියා ධර්ම සාකච්ඡාවටම. ඒ නිසා මම හිතනවා අපි මෙතනින් සතිವಾರේ සමාප්ත කරමු.